හොඳයි. එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. හැමදෙනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සවනට සිසිලස දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අපිට සමග හැමදාමත් එකතු වෙන පිරිසත් ඒ වගේම අලුත් කෙනෙක් දෙන්නෙකුත් අද සම්බන්ධ වෙනවා. හැමදාම එකතු වෙන සමාජය අද නැහැ. විවිධ හේතු නිසා වෙන්න ඕනේ. අපි පසුව සම්බන්ධ කරගන්න බලනවා එන විදිහට. කියනකට මල්ලිකක් ඇවිල්ලා ඉන්නවා අපිත් ගන්න. ඔව් ඒ වගේන කට්ටියමයි ඉදිරි ගන්න. හොඳයි. අද අපි පසුගිය සතියේදී සාකච්ඡාව අවසානයේ තීරණයක් ගත්ත අද තිසම් සූත්‍ර දේශනාවක් සාකච්ඡාවට ගන්න බව. නමුත් ඒ සූත්‍ර දේශනා සාකච්ඡාව ලබන සතියේට කල් දාන්න සිද්ධ වෙලා තිනවා. ඒ සූත්‍ර දේශනාව සාකච්ඡාව අද දවසේදී අපිට හැමදාමත් මේ ධර්ම සාකච්ඡාවට කරුණු පැහැදිලි කිරීම කරලා දෙන ගෞරවණීය සත්‍යීත්තුම අද සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. එසේ නමුත් සාකච්ඡාවට සම්බන්ධ වෙලා කරුණු ඉදපත් කරන්නේ සත්‍යීත්තුම මේ සවි සෞඛ්‍ය තත්ත්වය හොඳම අධිකමක් කියන්නේ. නමුත් සමන් දීගෙන ඉන්න බව ඉන්න බව යද අපිට දැනුම් දුන්නේ. ඒ අනුව අපි මේක අවස්ථාවක් කරගන්නවා අපිට මේ පසුගිය කාලේ මතුවෙච්ච ධර්ම කාරණාවන් සාකච්ඡාවකට ගන්න විශේෂයෙන්ම තවදුරටත් දැනුම වැඩි කර ගැනීමටත් වඩා මේ භාවනාවන් වලට ප්‍රේරණ වෙලා ඒ භාවනාවන් ඔස්සේ ධර්මයක් දකින්න උත්සාහ කරන අපිට උපකාරයක් වෙන්න පුළුවන් කල්යන් මිත්‍ර සාකච්ඡාවක් තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් චිත්ත මහත්මියත් කිති මහත්මිය ශ්‍රීමති මහත්මිය ජයන්ත මහත්මයා ડોක්ටර් මාධව සේන මහත්මයා දිල්ලුක් මහත්මයා ආදි මහත්මයා වනියාගේ උපකාරය අපිට අවශ්‍ය වෙනවා රසන් මහත්මයා මන්දික මහත්මිය වගේ හැම දෙනාගේම උපකාරය මේ අවශ්‍ය වෙනවා මේ අපිට යමක් තේරුම් ගන්න පැහැදිලි නැත්නම් තියෙනවා නම් පැහැදිලි කරගන්න මේක අවස්ථාවක් කරගන්නවා ඉතින් මම මේ සාකච්ඡාවට අද ආරම්භයක් ලබා ගන්නවා මේ ප්‍රශ්නයක් ජයන්ත මහත්තයා වෙතට යොමු කරමින් ජයන්ත මහත්තයා සමා වෙන්න ඕනේ. එහෙම කරනවාට මම විශ්වාසවන්තව යන්න එපා. විශේෂයෙන්ම ජයන්ත මහත්තයා කට යන්නම්. පන්සලේ ඉන්න බව මම දන්නවා. ජයන්ත මහත්මයා මේ මේ අපි මේ තථාගත ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ අපි මේ කිසියම් වායසකට එළඹිලා ජීවිතේ නොයෙකුත් දේවල් කරලා අවුරුදු ගණනාවක් මේ කිසියම් හේතුවක් නිසා දැන් මේ ධර්මයට යොමු වෙලා ඉන්නවා කියලා අපි කියනවා. අපි මේ කියනවා මෙහෙම ඉන්නවා කියලා. අපි ඇත්තටම මේ හිතලා බැලුවොත් මේ අපේ මේ තරුණ කාලේ කරන් තියෙන දේ ඔක්කොම කරලා දැන් මේ කරන්න දෙයක් නැතිකමට අඩුකමට මෙතන මේ ඉන්න ඉන්නවාද එහෙම නැත්නම් වෙනදා වෙනත් ආකාරයේ විවිධ දේවල් කරමින් තමන්ගේ හිත පුම්බා ගැනීමෙන් තමන් කෙනෙකු බවට පත් වෙලා හිටිය අපි දැන් අද ඒ දේවල් කරන්න අපිට ශරීර ශක්තිය හෝ වෙනත් පහසුකම් නැති නිසා දැන් මේ දේ කරමින් තාමත් අපි මේ කෙනෙකු බවට පත් වෙන්න හදනවාද කියලා අපි දන්නේ නැහැ. ඒක තම තමන් ඒක දැනගන්න හොයන්න ඕනේ. මේ කාරණාවන් ගැන මම තම තමන්ට හිතන්නත් අවස්ථාවක් මතු කරමින් ප්‍රශ්නත් හැටියට මේ ඉදිරියට එන ගන්න තාත. එතකොට මේ කාරණාවන් එහෙම තියෙනකොට තමයි අපිට කිසියම් ආකාරයකට කල්යන මිත්‍ය ඇසුරක් නිසා මේ තථාගත ධර්මයේ කනට වැටිලා අපිට ඇහෙන්න ලැබෙනවා මේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ ඔය ආදි වශයෙන් මේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා වූ කිව්වා වූ මේ දුක්ඛය සත්‍ය පිළිබඳව ආන්න ලැබෙනවා. එතකොට ඒ ආහන් ලැබිච්ච සත්‍යය තුළ තථාගතයන් වහන්සේම දේශනා කරනවා මේක මේ මේ ප්‍රථම වතාවට තමයි තථාගතයන් වහන්සේ කෙනෙක් ගිහි වෙලා ඒ ආකාරයට දුක්ඛය මේ කාටවත් අවබෝධ නොවෙච්ච දුක්ඛයක් මේ ඉදිරිපත් කරන්න කියලා. ඒ වුණාට මේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ වගේ දේවල් ඉතින් අපි නොදන්නවමත් නෙවෙයි කියලා කිව්වොත් ඒක හරිද? මේ ජාතිපි දුක්ඛ, ජරාව, ව්‍යාධිය, ලෙඩ වුණාම දුකයි, මම කෙනෙක් මරුණාම දුකයි. ඔය කියනා වූ දේවල් අපි මේ බුදුහාමුදුරුවක් කෙනෙක් පහළට කියන්න ඕන දේවල්ද මේ අපිත් දන්නේ නැද්ද ඔබ? එදා හිටු කට්ටියතෝ දැනගෙන හිටියේ නැද්ද? එහෙමනම් මේ බුදුහාමුදුරුවෝ දිවි වෙලා මේ දුක්ඛයක් ගැන අලුතෙන් කිව්වා කිව්වේ මොකක්ද? මොකද මේ අපි දන්නේ නැති දේ කිව්වේ? මේ කියන දේ. මම අර මුලින් කියපු ස්ටේට්මන්ට් එකයි මේකයි ටිකක් පරස්පර පරස්පරන්නේ මේ නිකන් සම්බන්ධයක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් සම්බන්ධ කරගන්න පුළුවන් කැමති නා. එතකොට මේ කිව්වව දුක අපිට මේ අවබෝධ වෙලා අපි යන ගමනක්ද මේ? මොකද්ද මේ කතාව? කොතෙන් හරි පොඩි ආනන්දයක් දෙන්න ජයන්ත මහත්තයා මේ අද යන කතාවට මම ජයන්ත මහත්තයාගේ කතාවෙන් පස්සුව ඉතාම ගෞරවයෙන් ටිකිලි මහත්මිය කියමිනවා. හා හරි. ඔබතුමීට ගැන යමක් කියන්න කියලා මේ අපි මේ කියන ඔබතුමාලා ඔබතුමීලා වද මේ සාකච්ඡා තුළ කියන දේවල් අපිට අපේ භාවනාවකට ප්‍රයෝගික කරගන්න පුළුවන් විදිහට මොකද යොමු වෙන ආකාරයට ඉදිරිපත් කරන ලෙස ගෞරවණීය ඉල්ලා ඊට මාත්‍ය තෙරුවන් සරණයි හැමෝටම තෙරුවන් සරණයි සතියතුමනි ඇත්තටම හොඳ ප්‍රශ්නයක් දලුවත් මහත්මයා නැගුවේ. අපිට දැනට තේරෙන විදිහට දැන් හැම දෙයක්ම දෙයකටම කාලයක් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට පොඩි කාලේ ඒ තරම් හැඟීමක් තිබුණේ මේ පොඩි කාලේ ඉතින් ක්‍රීඩා දශකය කියලානේ කියන්නේ අපි පොඩි කාලේ ක්‍රීඩා කරමින් අර හිමේ ඒවට යොමු වෙලා ඒ දේවල් කරා ඊට පස්සේ තරුණ වියට පත් වුණාම ඒකට කියන වර්ණ දශකය කියලා කියන්නේ කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒක කොටස් 10කට කඩලා මේ ධර්මයේ පෙන්වලා තියෙනවා. එතකොට ඒ කාලේ ඒ ඒ දේවල් වලට යොමු වෙලා කාම සම්පත් විඳීමෙන් ජීවත් වෙනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ගිහිල්ලා තමයි ප්‍රඥා දශකයේ කියන එක එන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව කියලා දෙයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ කාමභෝගී ජීවිතයෙන් ගන්න තියෙන දේවල් වල තේරුමක් නැහැ ඒවා ඔක්කොම తాවකාලිකයි කියන යම්කිසි හැඟීමකට පත් වෙනවා ඒක මර අපි මැචියුරිටි එකකින් එහෙමත් නැත්නම් පරිණතභාවයට එනකොට ඒක ඉබේටම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් හැමෝටම දෙන්නවා කියලා කියන්න බෑ. නමුත් Tamanගේ පෙරපිනක් තිබුණොත් මේ ඒ වගේම කල්යාණ මිත්‍රයින් හම්බ වුණාම ඒ ඇසුර තුලින් අපිට දැනගන්න ලැබෙනවා අත්දකිනවා මේ හුඟක් දේවල් වලින් ඇත්තටම මේකේ වැඩක් නැහැ කියන එක මේ සිහිනයක් විතරක් නේද මේ දේවල් කියලා කියන්නේ කාම සැප විඳින එක සිහිනයක් විතරක් නේද කියලා හිතලා ඊට පස්සේ ওই ආධ්‍යාත්මික පැත්තට හිමත් නැත්නම් අපිට කියන ස්පිරිචුවල් පැත්තට යොමු වෙන විදිහක් තමයි පේන්නේ. ඉතින් මම හිතනවා අපි ඔක්කොටම හොඳ කල්යාණ මිත්‍රයින් අපේ මේ ගමනේදී හම්බ වෙලා අපි ඒක නිසයි අද මේ වගේ ධර්ම සාකච්ඡා විදිහට හරි මේ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාලා වූ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්න එහෙමත් නැත්නම් අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ මූලිකවම කියන්න තියෙන අර මුලින්ම අහපු ප්‍රශ්නය පිළිබඳව. එතනදිත් ඇත්තටම ඔබතුමා කිව්වා වගේ එතනත් එක එක විදිහට දැන් කෙලෙස් ධර්ම නිසා ඒ තුලිමුත් ඇති වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියනවානේ කියන්නේ අසත්පුරුෂයා හඳුන්වන තැනදී කියනවා මේ තමන්ට තමන් අනිත් අයට වඩා ධර්මයේ දන්නවා අනිත් අය ධර්මයේ දන්නේ නැහැ කියන තැනත් එතන දසත්පුරුෂකමක් හැටියට හඳුන්වනවා. ඒ වගේ ඒ මාන මානයන් වගේ දේවල් යොමු වෙන්න පුළුවන්. يعني ධානා මට්ටමට ගිය කෙනෙක් පවා තමන්ට ධානා තියෙනවා අනිත් අයට ධානා නැහැ කියලා තමා උස් කරගෙන අනිත් අය පහත් කරලා හිතනවා නම් ඒක සත්පුරුෂකමක් නෙවෙයි කියලා. ඉතින් ඒ විදිහේ දේවල් වෙන්න පුළුවන්. නමුත් දැන් අපි ඉගෙන ඉගෙනගෙන තියෙන ධර්මයේ අනුව අපි ජීවිත හැර ගහ ගන්නවා නම් අපිට ඒ කොටස් නැතුව ඉදියට යන්න පුළුවන්කම තියෙනවා අනිත් කල්යාණ මිත්‍රයින්ටත් උදව් කරගෙන දැන් ඔබතුමා මේ කරන සේවය වගේ උදව් කරගෙන ඒ ඒ විදිහට යන්න හැකියාව තියෙනවා. ඉතින් uh, බුදුරජාණන් වහන්සේ දේශපු දුක අපිට තේරෙන්නේ නැහැ කියපු තැනත් ඒ කියන්නේ ඒ දුක මොකද්ද එහෙම නැත්නම් ඒක අනිත්‍යයට තේරෙනවා අනිත්‍යයට තේරෙනවා නේද මේ ජාතිය දුකක් ජරා දුකක් මරණය දුකක් කියන්නේ ඒවා තේරෙනවා නේද මොකද්ද මෙතන විශේෂත්වය කියන එක ගැන කතා කරොත් ඔව් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්ව කාලේ ගිහිගේ නික්ම යාමට පවා හේතු වුණේ අර සතර පෙර නිමිති දැකලායි කියලා අපි දන්නවා සූත්‍ර දේශනාවලත් ඒ සඳහන් වෙලා තියෙනවා. එතෙන්දී චන්න අමාත්‍යත්ව තිබුණා ඒ පිළිබඳව දැනුමක්. නමුත් මහා බෝසත්ත්වයන්ට ඒ දැනුම ඇති නොවන පරිදි සියල්ල වසන් කොට තිබ්බ බවත් අපි අහලා තියෙනවා. ඉතින් ඒ දැනුම තියෙන හැමෝටම තියෙනවා. බෞද්ධ විතරක් නෙවෙයි විවිධ ආගමික විවිධ ආගම්වල විවිධ විදිහට ඒගොල්ලෝ හැමදාම දකින්න දෙයක් මේ ස්පිරිතාල තියෙනවා මිනිස්සු ලෙඩ වෙනවා බෙහෙත් ගන්න යනවා වයසට යනවා දුක් විඳිනවා කැන්සර් හැදෙනවා නොයේකුත් ලෙඩ රෝග හැදෙන ඒ කොහොම දුකක් කියලා. ප්‍රියයන්ගෙන් වෙන්නේම දුකක් කියලා දන්නවා. ළමයි යනකොට අඬනවා. තමන්ගේ කවුරු හරි ළඟ ඥාතීන් නැත්නම් හිතවත් අය මැරෙනකොට අඬනවා. ඒ හැම දෙයක්ම දන්නවා. නමුත් මම බොහොම කෙටියෙන් කියලා නවත්තන්නම්. මම හිතන්නේ විශේෂයෙන්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු මේ පංච උපාදානස්කන්ධ දුක කියන එක. සංක්ෂිප්තව කිව්වොත් පංච උපාදානස්කන්ධ කියන එක දුකයි කියන එක. ඉතින් අපි දන්නවා දකින අහන දැනෙන දැනගන්න හැම තැනකම ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒකෙන්ම තමයි මේ දුක ඇති වෙන්න ඉදිරියට දැන් දුක ඇති වෙන්නත් ඉදිරියට දුක ඇති වෙන්නත් හේතුපාදක වෙන්නේ කියන කරුණ මතු කරලා මම නිහඬ වෙනවා. තිරුවන් සරණයි දවතුම. ඔව් තිරුවන් සරණයි මහත්මයා බොහොම වින් ඔබතුමා අපි හොඳ ආරම්භයක් ලබා දුන්නා ඒක පැහැදිලිමත් සමග අපිට ඒ නිසා ඒ ඔස්සේම ගැබ්බගෙන ඉන්නේ නැතුව අපිට පොඩ පොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා ප්‍රශ්නයකින් තවත් මම ටිකිරි මහත්මියට යොමු වෙන්නම්. ඔව් මම අර ප්‍රශ්නේ සම්බන්ධ කරලා මම අහන්නේ. ජයන්ත මහත්තයා කියපු දේ සමග එකඟතාවයක් කිසියම් දුරකට තියෙනවා. අපිට ජාතිය දුකක් කියලා අවබෝධ යම් කිසි ඇඟීමක් තියෙනවා. ජරාවත් කියන අපිට තියෙනවා. දුකක් කියලා ව්‍යාජයත් දුකක් කියලා හැඟීමක් තියෙනවා. ප්‍රියයන් මරණය දුකක් කියලා හැඟීමක් තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒ ආදි වශයෙන් අපිට හැඟීමක් තියෙන බව සත්‍යයි. මම හැඟීමක් තියෙනවා කියන වචනේ පාවිච්චි කරලා අවබෝධයක් තියෙනට වඩා ඒක තථාගතයන් වහන්සේට නතුනේ හැඟීමක් නෙමෙයි මම හිතන්නේ. පුදුමාකාර අවබෝධයක් වෙන්න ඕනේ. අපිට තියෙන හැඟීමක් ගැන. ඊගාවට මේ සංකිච්ඡින පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන කතාව නම් කලින් කතා ආපු කතාවක් නෙමෙයි. තථාගතයන් වහන්සේගෙම ආපු දෙයක් කියන කතාව තමයි ජයන්ත මහත්තයා කිව්වේ. එතකොට ඒක නම් දන්නේම නැහැ. ඒක අලුතෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ දුක අවබෝධ වුණා කියන්නේ මේ දුක්යන් මේ ගිනි කොහාම අවබෝධ වුණා කියන தત્වේ නම් ටිකිරි මහත්මිය ඔබතුමේ විශ්වාස කරනවාද අපිට මේ අපිට මේ දුක කියන අවබෝධයක් තියෙනවාද? ජාතිපි දුක්ඛා කියන එක ගැන අපිට අවබෝධයක් තියෙනවද මේ තථාගතයන් අපි මේ තථාගතයන් වහන්සේ ජාතිපි දුක්ඛා කියනකොට ඒකේ අවබෝධයේ මේ තථාගතයන් වහන්සේ කෙනෙක් සත්වෙකුට හැර අපිට තියනවාද? අපිට අපිට කියන්නේ සාමාන්‍ය සත්වයකට තියෙනවාද ඒක ඇති කරගත යුතු දෙයක්ද මොකද්ද මේ ජාති දුක්ඛගම අපිට මේ අද අද වටයි මටයි තියෙන අවබෝධය ජරාවට යනකොම අපි ජරාවට යනවා වයසට යනවා එතකොට අපි දන්නවා කරදරයක් තියෙනවා දුකක් තියෙනවා මහ කරදරයක් මේක ඒකද මේ ඊට යා ඔබට ගිය ආර්ය සත්‍යයක් හැටියට මේක දකිනකොට ඊට වඩා පුළුල් දෙයක් උතන තියෙනවද කියන කතාව ටිකිරිමාත්නේ චිකිරි බෝගඩ මහත්මියටයි අපි යොමු වෙන්නේ. පෙරවන් සරණයි කල්යනි මිත්‍රයන් සියලු දෙනාටම දසත් මහත්තයත් පෙරවන් සරණයි මේ හොඳ ආරම්භයක් අපිට හම්බුණා එහෙනම් නේද මම කියන එක ඔව් එහෙනම් මාගේ එහෙනම් පෙරවන් සරණයි කැඩි කැඩි අහින්නේ මේක නෑ කතා කරන්න එහෙනම් මම කියන එක සිග්නල් ප්‍රශ්නයක් තියෙනවද මන් දන්නේ මේ මේ බුරයන් වහන්සේ අර සංකිට්ඨේන පංචපාදාන කන්ද දුක්ඛ කියලා කියන තැනදී දැන් අපි දැන් ඉස්සරහින් ඉස්සරලා විග්‍රහයක් එළියදුනානේ දැන් අපි ඔය ජාතික දුක්ඛ ජරාප දුක්ඛ ව්‍යාධි. ඉතින් ඇත්තටම මේ ධර්මයට ඇතුල් වෙන කෙනෙකුට මේ දුක ගැන කරගන්න දුක කියන්නේ මොකක්ද කියන එක ගැඹුරින් වටහා ගන්න පටන් ගන්න වෙනවා. ඒකට හොඳ කල්යාණ මිත්‍ර සේවනයක් අපිට අවශ්‍ය වෙනවා. මොකද කල්යාණ මිත්‍රයෙක් තමයි මේ දුක මනාව පෙන්නන්නේ. බුදු පියාණන් වහන්සේ අපිට මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේ මේ දුක්ඛාරිය සත්‍ය තමයි උන්වහන්සේ පළමුවෙන් අපිට පෙන්නලා දෙන්නේ මොකද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියනකොට බුදු පියාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර විඥාන මේ උපාදානස්කන්ධ වංචකය. මේක තමයි හැම වෙලෙම අපිව දුකටපත් කරන්නේ. සමා වෙන්න ඔය ටිකිරි මහත්මියගේ ලයින් එකේ ප්‍රශ්නයක් තියෙන බව පේනවා. ඉතින් මේ කතා කරනකොට ලයින් එක ඩ්‍රොප් වුණා. අපි මං හිතන්නේ ඉදිරියට යමු එතුමිය සම්බන්ධ කරගන්නකම් පසුව. මම මේ ප්‍රශ්නය චිත්‍රා මහත්මියගෙන් යොමු කරනවා. චිත්‍රා මහත්මිය ප්‍රශ්න ඔබතුමිය හොඳින් දන්නවා. ඔබතුමියට පුළුවන් මේ ප්‍රශ්නය සමග අපිත් එක්ක එකතු වෙන්න සාකච්ඡාවට පිටින් එකතු වෙන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම ඇත්තටම ජයන්ත මහත්මයා ඉතාම ලස්සනට ඒක පටන් ගත්තත් කියන්න. දැන් මේ විදිහට කරන්න පටන් ගත්ත හේතුව මගෙන් ඇහුවතින් කියන්නේ නම් මම මේ ජීවිතේ මොකද්ද තේරුම කියලා තේරුම් ගන්නයි මුලින්ම ඕනෝනේ මොකද්ද මේ ජීවිතය කියලා කියන්නේ කියලා ඊළඟට අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එකට තමයි හේතු උනේ ධර්මය ගැන සොයන්න. ඉතින් ගොඩාක් කාලයක් තිස්සේ එක එක විදිහට සොයලා තමයි අපි මේ தත්ත්වයට කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර සම්මුතියෙන් ධාති ජරා මරණ කියන එක අපි දන්නවා කියලා කිව්වහම එතන ඇත්තටම එහෙම දැනගත්තේ නැති කෙනෙකුට එතනින් ඔබට යන්න උවමනාවක් වෙන්නේ නැහැ. මොකද දැන් මේ සම්මුතියේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ මේ ලෝකේ ඉන්න ඔක්කොම සත්වය දන්නවා. මෙහෙම එකක් වෙනවා, උපදිනවා, වෙලෙඩ වෙනවා, මැරෙනවා කියන එක. නමුත් ඒ වුණත් කීයෙන් කී දෙනෙක්ද මේකේ තවදුරටත් මේක සොයන්න ඕනේ කියලා යොහුසුළු වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඉතින් ඒ කොටස අතරින් කල්යාණ මිත්‍ර අපි හැමදෙනාම ඒ තත්ත්වයට ඇවිල්ලා ඉන්න නිසා ඒක ලොකු සම්පතක් කියලා හිතෙනවා. ඊළඟට මේ ධර්මයේ තේරුම් ගැනීමදී අපි හුඟක් කැමති තර්ක කරලා තේරුම් ගන්න. තර්කයෙන් තේරුම් ගන්න පුළුවන් දුරක් තියෙනවා කියලා හිතෙන්නේ දැනට තේරුම් ගත්ත විදිහට. නමුත් ඒ තර්කයට අල්ලන්න බැරි කොටසකුත් තියෙනවා. ඒ කොටසට තමයි අපි භාවනාවට යොමු වෙන්න ඕනේ කියන එක දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අර ටිකේ මහත්මයා කියන්න ගත්ත විදිහට මේ පංච උපාදානස්කන්ධය කිව්වහම අපි මේව වචන වශයෙන් දන්නවනේ හැමෝම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒ ඒ දේවල් තමන්ගේ ඇතුලෙන් ඉතින් බලන්න පටන් ගන්නකොට අපිට ඇත්තටම සෑහෙන කාලයක් ඉල්ලා මේ ජාති ජරා ව්‍යාධි මරණ කියනවා මේ එක එකක් තුලින් දකින්න. ඒ කියන්නේ රූපේ ජාතිය ජරා ව්‍යාධි මරණය වේදනාවේ ජාතිය ජරා ව්‍යාධි මරණය වශයෙන් ඇත්තටම එහෙම බලන්න උවමනා කියන එක තේරුණාම තමයි භාවනාවේදී මේ දේවල් දිහා වෙන වෙනම වගේ බලන්න යොමු වුනේ. ඉතින් ඒක තමයි ඇත්තටම මට හිතෙන්නේ අපි මේ කියන දැන් අවුරුදු 30 40කට ඉස්සර ඉඳපු අපි නෙමෙයි දැන් ඉන්නේ. ඉතින් අපි එකෙන් දන්නවා මේ රූපය මේක ජරාවටපත් වෙනවා කියලා. ඉතින් මැරිලත් යනවා කියලා දන්නවා. නමුත් ඊට වැඩිය ඉහළට යෑමක් අපිට අවශ්‍ය වෙනවා කියලා තමයි හිතෙන්නේ. මොකද භාවනාවේදී මේ தත්ත්වයන් තේරුම් ගන්න එක තර්කයට අහු වෙන්නේ නැහැ කියලා තමයි තේරෙන්නේ. ඉතින් එතනදී මේ දේවල් ඇති වෙන නැති වෙන බව දැක්කහම ඒ ඒ අනුව ඇතිවන මේ මානසික වෙනස ඒක සාමාන්‍ය අර සම්මුතියේදී දැකලා හිතට ගන්න වෙනසට වැඩිය ඒක ටිකක් වෙනස් කියන එක තමයි දැනට කලාවේ චිත්තශරීරය ඒක තමයි ඔබතුමී යොදාන කලින් ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමීට. මේ සංකේ වශයෙන් ඔබතුමී කිව්වා මේ තර්කයට අහු වෙන්නේ නැහැ කියලා. මොකද ඒ තර්ක වශයෙන් අදහස් කළේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මට හෙන්නේ නැහැ හරියට දරපා. ඔබතුමී ප්‍රකාශ කරනකොට කිව්වා මේ තර්කයට අහු වෙන්නේ නැහැ කියලා තර්කයේ තියෙන වචනේ පාවිච්චි කළා. මොකක් තර්කයක් කියලා අදහස් කළේ කියන එක පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. තර්කයට අහු වෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් අපිට මොන හරි ඕනම දෙයක් ඇහුනහම අපි අපේ තියෙනවනේ අපේ මනාපමනාප වශයෙන් අපි ඇතුලේ රඳවගත්ත කොටසක් තියෙනවා. අපි හැම වෙලාවෙම ඒකත් එක්ක බලනවා මේක හරිද වැරදිද. ඉතින් මගේ තර්කයට හරියන්නේ නැත්තම් එතකොට අපි ඒක පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඉතින් හුඟක් දේවල් අපි තර්ක කරලා බලනවා. මෙහෙම වෙන්න පුළුවන්ද? ඔය ඔක්කොම වෙන්න බෑ. දැන් හුඟක් අය කියන එකක් තමයි ඔය භාවනා කරන්න යන්න එපා. ඕ වගේ ආනම්මන ලෙඩ හැදෙනවා. එහෙම කියලා කියන්නේ අන්න ඒ තර්ක කරපොය තමයි. නැත්නම් කවදාවත් භාවනාවට යොමු වෙච්ච කෙනෙක් නෙමෙයි. භාවනාවට යොමු වෙච්ච කෙනෙක් කියන්නේ වෙන වචනයක්. මොකද හුඟක් අපි තර්කයෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා. තර්කයෙන් තේරුම් ගන්න පුළුවන් දුරක් තියෙනවා කියලා තමයි දැනට තේරුම් අරන් තියෙන්නේ. නමුත් භාවනාවකින් වැටහෙන කොටස තර්කයට අහු වෙන්නේ නැහැ කියන එක ඒක භාවනා කරපු කෙනෙක් ඇත්තටම දන්නවා මේ දේවල් පෙනෙන විදිය වෙනස් කියන එක. භාවනා ඒවන් සර්ණයි. හොඳයි. ඒවන් සර්ණයි. අපි දැනට මේ කතාව ඉතින් අපේ කරනවා. මොකද ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒක තව පසුවට තව අපි ගමු. මොකද ඔබතුමී කියපු දේ විග්‍රහ කළා ගොඩක් දුරට යන්න පුළුවන් බව අපි දන්නවා. මට නමුත් අර මම පටන් ගත්ත තැනින් තව ඔබට යන්න හිතෙනවා. මොකද මට මේ මම කියන වාගේ මේ මේ මේ දේශනාවල් මේ සාකච්ඡාවල් පටිගත කරලා ප්‍රචාරය කිරීම සඳහා එකතු කරන දේශනා වන්නේ නෙමෙයි මේවා. මේවා මේ මේ ගත කරන පැය දෙක තුලින් මට කිසියම් ආකාරයක ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා හැඟීමෙන් තමයි කරන්නේ. අද කියන්නේ මම. ඉතින් ඒ වගේම තමයි ඔය සම්බන්ධ මේ කෙනිකා සම්බන්ධ වෙන්න ඕන පැය දෙක මේ පැය දෙකෙන් Tamanට ප්‍රයෝජනයක් තියනවාද කියන අර්ථයෙන් තමයි ඉන්න ඕනේ මූලික වශයෙන්. ඒ වගේ ඒහා ඔබට ගිය කෙනෙක් ඉන්නවා නම් කරුණාවෙන් මෙත්තාවෙන් මුද්දාවෙන් අනිත්තාවෙන් විතරට කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම මේ අවස්ථාවේදී මේ මට යමක් ගන්න තියනවාද මේ පැය දෙකේ කියන තැන ඉන්නේ. මට මේ මේ දුක කියන දේ ගැන මේක දුකක් නෙවෙයි නං. මේ පවතින්නේ දුකක් නෙවෙයි නං. මම මේ මේවා කර කර ඉන්න ඕනේ නැහැ. මම කියලා යමක් කරගෙන ඉන්න හොඳට. පැත්තකට මේ පවතින්නේ දුකක් කියන දේ ගැන දන්නවාද මම කියන ගැටලුව තමයි මට තියෙන්නේ. මට හිතපු ගමන් ලෙඩ වෙනවා. එතකොට හිතන් හිතනවා මේක වැඩක් නෑ කියලා. හිතපු ගමන් ප්‍රශ්න ඇති වෙනවා. එතකොට හිතනවා මේක වැඩක් නෑ කියලා. ඊට පස්සේ කොහම හරි heart attack හැදෙනවා. හිතපු ගමන් එතකොට වැඩක් නෑ කියලා හිතනවා. නමුත් ලිපිටෝ එකක් ගහලා ආවට පස්සේ ඒක හරි ඈ එතකොට එතකොට ආයි හොඳයි ඔක්කොම. එහෙම යන ගමනක්. ඒක ඒකද මේ දුක අවබෝධ කරගත්තා කියලා කියන්නේ. අවබෝධ කරගත්තා නෙමෙයි. දුක පිළිබඳ හැඟීමක් ඇති වුණා කියලා කියන්නේ. ඊට වඩා ඔබට යන්න ඕන දෙයක් තියෙනව නේද කියන කතාව තමයි අපි ඉන්නේ දැනට. අනිත් ඒවාට පස්සේ යමු. ඒතකොට මම දැන් ආරි මහත්මයාට ගෞරවයෙන් යොමු වෙනවා. ආරි මහත්මයා මේ මේවම සම්බන්ධ කරගන්න අපි පෞද්ගලික කාලේ කතා කරපු දේවල් වලට. නැත්නම් තේරුමක් නැහැනේ. අපි ඉගෙන ගත්තා මේ විද්‍යාමාන ධර්ම සහ අවිද්‍යාමාන ධර්ම කියලා ධාති දෙකක්. මේ ඉස්මතු කරගන්නවා ගේස්වානේ කතා කරපුවා. ඉතින් කලින් සුවා. විද්‍යාමාන ධර්ම සහ අවිද්‍යාමාන ධර්ම. එතකොට විද්‍යාමාන ධර්ම කියලා කිව්වම අපිට මේ විද්‍යාමාන වෙන දේවල්. අවිද්‍යාමාන ධර්ම කියලා කිව්වන් පස්සේ අපිට ඒවා එකපාරම ගෝචර වෙන්නේ නැහැ. නමුත් පවතින ධර්මතාවය. විද්‍යාමාන ධර්මතාවයන් කිව්වන් පස්සේ ඒවා පවතින ධර්මතාව නෙමෙයි ඒවා ප්‍රඥප්ති හැටියට අපි හදාගත්ත දේවල්. කියන දේවල්. එතකොට ඒ කතාව කොහොමද මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන් මේ දුක් අවබෝධය සඳහා කියන දේ තමයි මම දැන් අහන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මම හරි මහත්මයා යොමුක් දෙන්නේ ඉතින් අරගෙන යන ඉස්සරහට දැන් ඒ කියන්නේ අපි ලලිත් දළුවත් මැරෙනවා ලලිත් දළුවගේ තාත්තා මැරුණා දරුවෝ මැරේ ඕමේ අපි කියාගෙන යනවනේ එතකොට මේ ඔක්කොම ප්‍රඥප්ති තමයි නේද ඒ කියන්නේ මේ ඔක්කොම මේ මේ අපි මේ ඉතින් ඊ ටික තමයි දන්නවා කියාගෙන ඉන්නේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ කියලාගෙන අපි දන්නවා කියාගෙන ඉන්නේ මේ අපි මේ අවිද්‍යාමාන ධර්ම ටික තමයි. නමුත් විද්‍යාමාන ධර්ම ටික වල මේ තියෙන ඒ පැවැත්ම නොදන්න කම නිසා ඒවා මොනවද කියලාවත් නොදන්න කම නිසා ඒවා නිසා අපිට ඇති දුක ගැන අපි දන්නේ නැහැ. ඒ ටික තමයි නේද මේ පංච මේ සංකීර්තන පංච උපාදාන දුෂ්පාකින්තනෙන් කියුනේ. අපි ඒ පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගැනීම වැදගත් වෙනවා නේද මේ ආර්ය දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කියන කාරණාව. අද මාත්මේ ඔබතුමාට පුළුවන් ඒක වෙන්න තියෙනවා. තේරුවන් සරණයි සර් තේරුවන් සරණයි සතිතුමනි අවසරයි. තවසම වක් කරුණු පැහැදිලි වුණා. ඒත් ඔබතුමා සඳහන් කළ පරිදි දැන් මේ දුක ගැන අපි හරියට දන්නවද නැද්ද කියන එක දැන් මේ අවිද්‍යාමාන විද්‍යාමාන ගැන කතා කරන කලින් අපි ටිකක් කතා කරනවා මේ දුක ගැන අපි හරියටම දන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි දැන් දුක නැති කර ගැනීම තමයි අපේ සාමාන්‍යයෙන් අර ගැඹුරු මට්ටමට ගියේ නැතත් අපි මේ හැම හැම වෙලාවෙම මේ උත්සාහ කරන්නේ දුක නැති කර ගැනීමට. ඒ නිසානේ අපි අපි ඉපදුණු අපි කර්මානුකූලව ඉපදුණු පරිසරය අතහැරලා අපි වෙන රටවල් වලට ගිහිල්ලා මේ සැප හොයාගෙන ආපු ගමනක ගමනක තමයි අපි නිතරම මේ අපේ මුළු ජීවිත කාලෙම සැප සෙවීම තමයි අපි කරන්නේ. එහෙමනම් මේ ඒ ඒ ඒ ආපු ගමනෙන් ඒ ධර්ම උත්සාහයෙන් අපේ දුක නැති වෙලා දුක නැති වෙලා නම් අපිට කොහොමද මේ එහෙමනම් මේ වගේ සාකච්ඡාවලට අපි සහභාගී වෙන්නේ මොකටද මේ වගේ මේ දුක ගැන කතා කරන්නේ මොකද ඒ කියන්නේ අපි තාම දුක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ අපි අපි තාම අපිට දැන් අපි ලංකාවෙන් පිට වෙන රටවලට ඇවිල්ලා සාමාන්‍ය මේ මැටීරියල් දේවල් හැමදේම තිබිලත් අපේ සිත් තුළ තියෙන අඩුවක් මොකක් හරි නොසන්සුබ් බවක් තියෙන මදිකමක් තියෙන යම් කිසි හැම වෙලාවෙම යමක් සොයනවා ඒ සොයන්නෙම සැප හොයාගෙන. ඉතින් එතකොට අපිට එහෙමනම් අපිට ඒ මට්ටමින් බලනකොට අපිට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් මේ මේ සාමාන්‍යයෙන් අපි අපි අපි මේ අපි මේ ඩිෆයින් කරන අපි මේ අර්ථකථනය කරන මේ දුක සැප කියන එක ඊතර නෙවෙයි මේ අපි සොයන දේ තියෙන කියන එක යන්තම් අර මතුපිටින් වගේ අපිට දැනෙනවා නම් මේක කොච්චර අපිට හෙව්වත් මේ හැම දෙයක්ම තිබිලත් අපිට තාම අඩුවක් දැනෙනවා නම් මේ මෙටීරියල් වයිස් අපිට දැන් මේ රටවල දැන් සමහර පටි රටවල වල ඔස්ට්‍රේලියාවේ රටවල අපිට මෙටීරියල් වයිස් ගන්න පුළුවන් හැම දෙයක්ම අවශ්‍ය නම් ගන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ ඒ කියන්නේ සාමාන්‍ය යටිරට පහසුකම් හැම දෙයක්ම තියෙනවා. ඊට ඊට වැඩියෙන් අවශ්‍ය කරන වාහනයක් ගන්න ඕන නම්, ගෙයක් ගන්න ඕන නම්, ඒ හැම දෙයක්ම තිබිලා තාම අඩුවක් දැනෙනවා. එතකොට අපිට එතනින් එතනින් සාමාන්‍යයෙන් අඩුම ගන්න සුතුමේ වශයෙන් හරි අවබෝධයක් වෙනවා මේව තුල නෙවෙයි මේ අපි සොයන දේ තියෙන්නේ මේක තුල නෙවෙයි මේ අපිට අවශ්‍ය කරන මේ සැප තියෙන්නේ කියන එක අපිට ඒ තරමක් දුරට අවබෝධ වෙනවා. එහෙමනම් අර ඔබතුමා කිව්ව විදිහට එහෙමනම් අපිට ඊට වැඩිය වෙනත් මට්ටමකින් සිතන්න වෙනවා. එතකොට තමයි අපිට මතක් වෙන්නේ ඒ ඒ ඒ ඇති වෙන දුක තුලින් අපිට යම්කිසි ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඒ දුක තුලින්මයි. ඒ කියන්නේ ඒ අර ඒ මැටීරියල් වලින් කිසිම අපේ තියෙන අසහනීය දුක නැති වෙන්නේ නැත්නම් අපිට තාමත් ලෙඩ වෙනවා නම් අපි තාමත් වයසට යනවා නම් අපේ මේ ශරීරයේ මගේ කියන්නේ කියලා අපිට කිසිම පාලනයක් වසන්දිය පවත්වගෙන අතේරුවන් සරණයි මයික් එක මියුට් කරගන්න කරුණා කරලා මේ එතකොට එහෙමනම් අපිට අර ඔබතුමා කිව්ව විදිහේ ඒ මට්ටමින් වෙන මට්ටමකට යන්න වෙනවා මේ ඒ ඇති වෙන ශ්‍රද්ධාව තුලින් අපිට මේ ධර්මයේ තුලට නැඹුරුන් වෙනවා මේ තථාගතයන් වහන්සේ මොකක්ද මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ කියලා. එතකොට අපිට මේ සම්මුති මට්ටමින් අපි මේ සාමාන්‍ය ප්‍රඥාප්තියෙන් අපි මේ වචන වලින් අපි දන්න කතාවෙන් කියන දෙයක් නෙවෙයි මෙතන කතා කරන්නේ දුක කියන්නේ එහෙම නැත්නම් එහෙමනම් ඊට වැඩිය වෙන පරමාර්ථ මට්ටමකට යන්න වෙනවා. එතකොට දැන් එහෙමනම් තථාගතයන් වහන්සේ අර කිව්වදී කලින් ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා අර අපිට තේරෙන භාෂාවෙන් ලෞකික මට්ටමින් කතා කළාට අන්තිමේට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කිව්වේ එහෙමනම් මේ පරමාර්ථ මට්ටමින් වෙන්න ඕන කියලා අපිට යම්කිසි අපි යම් තරමක හරි ප්‍රඥාවක් තියෙනවා අපිට ඒක වැටහෙන්න ඕන. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියේ මේ මේ ස්කන්ධ පහ තියෙන තාක්කල් අපිට මේ සම්මුති වශයෙන් මොනවා තිබ්බත් ඒ දුක පවතිනවාමයි. එහෙමනම් එතන තියෙන මේ මේ දුක කිව්වේ ඒ පංච උපාදාන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මේවා තියෙන තාක්කල් අපි මේ සංසාරේ දැරිසරනවා මොන මට්ටමකින් හරි මේ කාය කායික මට්ටමින් තියෙන දුක් කරදර මානසික මට්ටමින් තියෙන දුක් කරදර මේ මේ ලෞකික සම්පත් වලින් සම්මුතියෙන් තියෙන දේවල් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපිට ලැබෙන්නේ මේ පරමාර්ථ වශයෙන් තියෙන මේ මේ පංච උපාදාන ස්කන්ධය පවතින තාක්කල් ඒ ඒ ඒවා පිහිටන තාක්කල් මේ දුක තියෙනවා කියන අවබෝධය අපිට තරමද්දුරටත් ඇති වෙනවා. මම හිතනවා ඒ ගැන අපිට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන් කියලා සරත් මාත්මයා ඒ තරමින් ඇති කියලා ඉතින් දැනට තේරුම් ගන්නයි. ඔව් තේරුම් ගන්න ආදි මාත්‍යා බොහොම පිං ඔබතුමා බොහොම හොඳින් මේ කාරණාවල එතෙන්ට අපි ගෙනාවා. ඒ වගේම ඔබතුමා ඔබතුමාට ටිකල් මාත්මේ සම්බන්ධ වෙන වෙලාවේ මේ කීප දේ තමයි සතුටු මේ විදිහට හැම කල්යම් තුන යෝජනා කරනවා ඒ වගේ අවස්ථාවක් වතුනොත් තමන් එතන හැන්ඩල් කරගෙන යන්න කියලා මොකද මම දින් වෙනවට වැඩිය තිත්තරුවන් සන්නයිට කිව්ව මහත්මිය කියලා මේ මයික් මියුට් කරගන්න කියලා ඒ කාරණා හොඳයි මම සමාවෙන්න මම ඉදා මේ බහැල් දෙයක් කිව්වේ සාකච්ඡා ගෙන යාම සඳහා කටි එහෙම කරගන්න මම දින් වෙනවට වැඩිය ඒක නමුත් ආදි මහත්මයා අපි බොහොම ගැළපෙන විදිහට මූල කාරණා පැහැදිලි කළා ගෙනාව ඇත්තම දුක් මේ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන මේ ගමනේ ප්‍රතිඵලදායකයක් විදියට ඉදිරියට මේක ඒ කියන්නේ දිනුවක් ඇති කරගන්න නම් මේ අපිට සිද්ධ වෙනවා සංකීර්ණ පංච උපාදාන සංදුක්ඛා කියන තැන ඒ අවබෝධය ඇති කරගන්න තියෙන කාරණාව. ඒ වගේම එතුමා පැහැදිලි කරනකොට කිව්වා මේ අපි හැම වෙලෙම මේ තමන් සතුටක් ලබා දෙන, තමන්ට සනීපයක් ලබා දෙන, තමන්ට ලාභයක් ලබා දෙන දෙයක් සඳහා යොමු වන තත්වයක් තමයි තියෙන්නේ අපි තුල කියන කාරණාව. ඒකත් ඊටම වැදගත් දෙයක්. මම හිතනවා මේ කාරණා දෙක මුල් කරගෙන සම්බන්ධ කරගෙන මම ડોક્ટર මාධවට යොමු වෙන්න කැමතියි. අපි මේ සාකච්ඡා මාලාව තුළ එක්තරා අවස්ථාවක ප්‍රතිතුමන් මත කර අපි මේ අත්බව ප්‍රතිලාභ එහෙම නැත්නම් අත්බව ප්‍රතිලාභ කිව්වේ. ඔව් ඒ මේ ආත්ම භාව ප්‍රතිලාභයක් පැවතෙන එක ඒ ඒ අත්බව ප්‍රතිලාභ ගැන පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි කියන දේ මටත් හිතුණා මේ මේ විදිහට කියලා හිත ගන්න මොකද මේ හැම වෙලෙම මගේ හිත යොමු වෙන්නෙම මට ඕනෙම මට හොඳක් වෙන්න මට මේ සනීපයක් ලැබෙන්න එහෙම නැත්නම් මට ලාභයක් ලැබෙන්න මං කඩේකට බඩුවක් ගන්න ගියත් මට ඕනේ ලාභේ. ලාභේ මටයි ඕනේ. ලාභේ කඩේ මුදලාලට යනකොට මම එච්චර කැමති නෑ. මට ලාභේ ලැබෙනවනම් තමයි මම කැමති. බඩුව අඩු කරලම තියනවනම් මම කැමති. අඩු කරනකොට මට ලාභේ මුදලාලට පාඩුයි. නමුත් මුදලාලිගේ පාඩුයි මට වැඩක් නෑ. මට ලාභේ තමයි ඕනේ. මම නිකන් සරල උදාහරණයක් කිව්වේ. හිතලා බලද්දී තම තමන්ට පෙනේ තම තමන් කරන්නා වූ සියලුම සංස්කාරයන් වල සියලුම ක්‍රියාවන් වල තියෙන්නේ යට මේ තමන්ට ලාභයක්. එන කියන අදහස නේද? ඒ ඔස්සේ කටයුතු කරන ගමනක් නේද අපි තියෙන්නේ. එතකොට මේ මන්ද මට නම් එන්න ඒ හැඟීම නිසා තමයි මේ මේ මම මේ භවයන් හැම වෙලෙම සකස් කරගන්නේ. හැම ක්ෂණයකම මම ඊගවශනේ නිදීම සඳහා යමක් සකස් කරගන්නවා නම් සකස් කරගන්නේ අර මේ අත්බව ප්‍රතිලාභය සඳහා මට මගේ මට ලාභයක් ලබා ගැනීම සඳහා තමයි මම යම්කිසි සකස් කිරීමක් සංස්කරණයක් චිත්තෝ වචීවම කායික සංස්කරණයක් දැන් කරන්නම ඊගා මොහොතේ මගේ පැවැත්ම සඳහා හොඳින් ඉන්න. ලාභයක් ලබා ගන්න. හොඳට දැනට වඩා ඊගා මේ මොහොතේදී හොඳින් ඉන්න. ඒතර ඒ ඒ දේවල් ඒ සිදුවීම සිදුවෙන්නේම තුල තමයි මම දුක සරස් කරගන්නේ. එහෙනම් මේ ඒ දේවල් සහ මේ පංච උපාදාන ස්කන්ධ අතර සම්බන්ධය මේවා ගැන තව ටිකක් අපි විශ්මතු කරගන්න පුළුවන් දොස්තර මාතෘකාව සමා වෙන්න මම පටලවනවද අනවශ්‍ය දේවල් වැඩිපුර කියනවද දන්නේ නැහැ. නමුත් අද මෙහෙම කතා කරමු ඉතින්. හොඳයි ડોක්ටර් මාදෝ. හැමෝටම තෙරුවන් සරණයි. මේ මම හිතන්නේ ගොඩාක් දේවල් අපි මූලික වශයෙන් කතා කරා මම හිතන්නේ අපි ගැඹුරට කතා කරන එක තමයි අර මේ අවශ්‍ය වෙන්නේ. මේ ඇත්තටම අර අපේ දලුවත් මහත්තයා මතක් කරලා දුන්නා වගේ අපි හැමෝම හිතන්න ඕන මේ අපි කවුරුත් කිව්වට දැන් අර මම හැම වෙලේම කියන දෙයක් තමයි මේ අපි දැන් අපි කොච්චර කිව්වත් අපි මේ දරුවන්ට ආදරේ අම්මට ආදරේ ඔක්කොම කියලා කිව්වට හොඳම උදාහරණය තමයි මේ මොකක් හරි දෙයක් අපි පාරේ කට්ටියත් එක්ක දරුවෝ කට්ටියත් එක්ක ඇවිදින් යනකොට මොන හරි සද්දයක් ආවොත් මොකක් හරි දෙයක් කඩන් වැටෙන වගේ දෙයක් වුණොත් හොඳට බලන්න මේ කොහෙට තමන්ගේ අත යන්නේ කියලා. තමන්ගේ අත යන්නේ තමන්ගේ ඔළුව උඩටම. ඒ කියන්නේ තමන්ට තමයි වැඩියෙන්ම තමන් ආදරේ. අර මේ දොළොස් මහත්ය මතක් කරලා දුන්නා වගේ අපිට ඕක මේ මේ අත්ත කියන එක කියන්නේ මෙන්න මේ මම මගේ පැවැත්ම. මේ මම පැවැත්මම තමයි මේක තව ටිකක් දුරට භාවනාව යනකොට මේ යම්කිසි අවබෝධයක් වෙන්න පුළුවන් මෙන්න මේ අසකරණාසය දිව ශරීරයේ මනස කියන දේවල් මම කියලා ගත්ත මේ මමම මම කියලා හදාගෙන තමයි මම දෙයක් දිහා බලන්නේ වේදනාවක් විඳින්නේ මේක ටිකක් ගැඹුරට යම් කිසි විදිහකට අවබෝධ නොවෙන්න පුළුවන් ගැඹුරට භාවනා නොකර කෙනෙකුට. හැබැයි මේ මම අත්ත කියලා අරගෙන තමයි මේව දිහා බලන්නේ කියන එක යම්කිසි අවබෝධයකට එන්න පුළුවන් මොකද මේ දැන් විඤ්ඤාණ ඡායතනය වගේ විඤ්ඤාණය අනන්ත කරපු වෙලාවක ඒක Tamanට තේරෙනවා මේ මේ මේ යම්කිසි ප්‍රමාණයකට මේ මම කියලා අරගන්න එක මම දැන් යම්කිසි ප්‍රමාණයකට තුනී කරලා මේ සමතලා කරලා තියෙන බවක් Tamanට තේරෙනවා Taman හැම වෙලේකම මොනවා හරි රූපයක් දැන් අපි ඕන තරම් අපිට දකින්නවා මේ පාර යනකොට මේ රූප. අපි ඒක මේ ඒකට අවධානයක් යොමු කරන්න, ඒකට මානසිකාරයක් හදාගන්න අපි යම් ප්‍රමාණයකට මේ අපේ මේ හිත මානසිකාරයයි විඤ්ඤාණයි ශාසනයයි අතරේ රැඳෙනවා කියන එකේ වගේ යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි මානසිකාරය කියන්නේ අපි කියන්නේ මෙන්න මේ සමාධින් වලට යනවා වගේ දේවල්. ඒ කියන්නේ යම්කිසි දෙයක් අපිට කන්සන්ට්‍රේට් කරන්න ඕන නම් අපි හිත යම් ප්‍රමාණයකට සමාධිමත් කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ දේ ගැන යම්කිසි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ ඔස්සේ අපි කියොත් අපිට හොඳට තේරෙනවා මෙන්න මේ මම කියන සංකල්පය සැටිස්ෆයි කරන්න තමයි අපි කරන තරම් දේවල් මේ කරන්නේ කියන එක. ඒක යම් ප්‍රමාණයකට නෙවෙයි මම හිතන්නේ මේ තාත්තා කියන කතාව රහත් වෙනකම්ම අපි යනවා මොකද මේ අත්වාදී උපාදානය කියන අනාගාමීක් තුළ පවා අපි මේ දකින්නවා කියලා පතපොතේ සඳහන් වෙනවා මේ අත්වාදී උපාදානය මේ මම කියලා ගැනීම මොකද මේක මේක ඇත්තටම මෙන්න මෙහිම වෙන්න හේතුව තමයි මෙන්න මේ ඇත නැත අන්ත දෙකේ අපි යෑම තුලින් මොකද මේ මට මේක පවත්වන්න පුළුවන් දැන් අපි උදාහරණයක් විදිහට අපි ගත්තොත් හොඳට බලන්න මේ අපි අපි ඇත්තටම හරිම වංචනික මේ පිරිසක්. මේ සාමාන්‍ය ලෝකයේ අපි ජීවත් වෙනකොට දැන් හිතන්නකෝ අපි පාටියට ගියා කියලා අපි හැරි කැමති පාටි වලට යන්න. ඒ පාටියට ගිහිල්ලා පාටිය ඉවර වුණා මේ ඉතින් පාටිය අපිට හොඳටම මහන්සි වෙලා මේක එපා වෙලා අපි ගෙදර එනවා. හැබැයි අපි ආපහු මේ පාටිය යම්කිසි පාටියක් දැන් කියනවා කිව්වොත් අපි ලබන සෙන්සුරාද වෙනකන් ඉන්නේ බොහෝම කැමැත්තෙන් ඉන්නේ මොකද අපිට ආපහු අර විඳිනිය ලබා ගන්න. මේක අපි නිත්‍යයි කියලා අපි කිව්වට ඒ කියන්නේ නිත්‍ය සැපයක් තියෙනවා කියලා කිව්වට අපි ඒක දන්නවා ඒක නැති වෙලා යනවා. අපි මේ අත්යෙන් අත්තට පනින වඳුර ටික වගේ මෙන්න මේ මේ සැපය කියන එක විපරිණාම වෙනකොට අපි වෙන එකක් ඒකට මේ මේ උත්තේ ඒකට මේ මේ ඇඩැප්ට් කරලා අපි ඒ තුලින් අර විපරිණාම භාවය අර පරිදේවය නවත්තලා අනිත් එකෙන් අපි අත්ින් අතර පයින් මේ වඳුර ටික වගේ මෙන්න මේ ජීවිතය ගෙනියනවා කියන එකේ යම් අවබෝධයක් තමන්ට ලැබෙනවා. මම අර අත්ත කියන කතාව පිළිබඳ වැඩිදුරටත් මේ මේ මේ ඇතුළට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද අනිත් සාමාන්‍ය දේවල් මම හිතන්නේ ගොඩක් කට්ටිය අතින් කියවුණා මෙන්න මේ ඇස කියන දේ. දැන් අපි ඕක දැන් ධර්මීය විදියට ගත්තොත් මේ ඇසත් දැන් මේ ඇස කනනාසය දිව ශරීරය මනස අපි දන්නවා අපිම තමයි මේක. මේ මගේ ඇහැ මේ විදියට හදාගෙන තියෙන්නේ මමම තමයි. මේ මගේ කන මේ විදියට හදාගෙන තියෙන්නේ මමම තමයි. ඔන්න ඔය ටික Tamanට යම්කිසි අවබෝධයකට ඉස්සෙල්ලම ඉන්න ඕනේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන දේවල් මමම හදාගෙන මට ඕන විදියට පරිහරණය කරන්න පුළුවන් කියන මේ අවිජ්ජාවෙන් මෝහයෙන් තමයි මම මේ ටික මේ හදාගෙන තියෙන්නේ. දැන් ඔන්න ඔහොම හදාගත්ත දේවල් වලින් බලන දේවල් අහන දේවල් මේ බලන දේවල්, ඒ කියන්නේ දකින දේවල්, අහන දේවල්, මට දැනෙන දේ, ඒ කියන්නේ මේ ජීවහා වල කායයට දැනෙන දේවල් මේ ඔක්කොම ටික මගේ අර පරණ සංස්කාර වලින් දැන් අපි මලක් ගත්තොත් මට හොඳට මේ මල ලස්සන වුණාට වෙන කෙනෙකුට මේ මල ලස්සන වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර මම පුරුදු කරා වූ සංස්කාරවල තියෙන දේවල් වලින් තමයි මම අර මේ මේ සාමාන්‍ය උදාහරණයක් කිව්වොත් මගේම තියෙන මේ මගේම තියෙන කුණු කන්දල් ටික තමයි අර අලු වලට ගලක් දැම්මම මතු කරන්න වගේ මගේම තියෙන කුණු කන්දල් ටික තමයි මම නැති මතු කරගන්නේ. ආයෙත් මම කියන தත්ත්වයට ගියොත් එහෙම මෙන්න මේ මගේ තියෙන තණ්හාවල් මගේ එකතු වෙලා තියෙන තණ්හාවල් තෘප්තිමත් කිරීම සඳහා මොකද අපි හැමෝම දන්නවා අපේ තණ්හාවල් එක එක විදියට එක එක කෙනාට එක එක විදියට වෙනස් වෙනවා. ගෑනෝ සමාජික වෙනමයි, පිරිමි සමාජයට වෙනමයි, ළමා සමාජයට වෙනමයි, තරුණ සමාජයට වෙනමයි. එක එක අවස්ථාවල් වලදී අපේ වේදනාවල් වලට දෙන ප්‍රයොරිටි ගොඩක් දුරට වෙනස් වෙනවා. මෙන්න මේ වගේ දේවල් තුලින් අපි හොඳට දැනගන්න ඕන මෙන්න මේ තණ්හාව කියන එකත් මේ මම කියලා ගන්න එකත් මම අපේ තරුණ කාලේ ගොඩාක් දුරට හරි ආත්මార్థකාමී. අපි ටිකක් වයසට යනකොට ළමයි අපිට ඇවිල්ලා අපි ටිකක් පරාර්ථකාමී බවකට බවකට පත් වෙනවා. හැබැයි ඒ අපි හොඳට මතක තියාගන්න මම ගොඩාක් මේ එම්ෆසයිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි වයසට යනකොට අපි හිතන්නේ දැන් අපිට ඒ හික්මීම තියෙනවා අපි දැන් ගමක් කමක් තේරෙනවා කියලා. ඒකට ගොඩාක්ම හේතුවක් තමයි මම දකින්නේ මේ රූපයන් වල වෙනස් වීම රූපයන් මේ වේදනාවල් වල වෙනස් වීම රූපයන් වල මරණය වේදනාවල් වල මරණය අපිට දකින්න අවස්ථාව ලැබෙනවා අපි පොඩි කාලෙදි මේක අපිට විද්‍යාමාන වෙන්නේ නැහැ. තරුණ කාලේ ගොඩාක් වෙලාවට අපි හිතන්නේ මේ දේවල් දිගටම පවතිනවා මට මේ දේවල් පවත්වන්න පුළුවන්. ඒ තරුණ කාලේදී අපි හිතන විදිය. අපි ටිකක් වැඩි වියට පැමිණෙනකොට ටිකක් මැදි වයසට පැමිණෙනකොට අපි දකිනවා අපේ යාළුවෝ නැති වෙනවා, අම්මා තාත්තා නැති වෙනවා. ඒව නිසා අපිට යම් අවබෝධයක් වෙනවා. දැන් මට හොඳ උදාහරණ තමයි මගේ තාත්තා නැති. මම ගොඩාක් මම තාත්තා නැති නිසා තමයි මේ ධර්ම මාර්ගයට වැටුනේ. මම ගොඩාක් උත්සාහ ගත්තා මේක මේ කවුරු කොහොම කිව්වත් මේ තාත්තා ජීවත් කරන්න පුළුවන් කියලා. මට අන්තිම මොහොතේ පවා ඒ කියන්නේ කොස්තර කෙනෙක් වෙනවම ඇවිල්ලා මට අවවාද කරා මල්ලි මේ දැන් මෙච්චරයි 102යි තාත්තට ජීවත් වෙන්න අවස්ථාව තියෙන්නේ කියලා කියලත් මම උදුවන් උත්සාහය අපි කවුරුත් එහෙමයි. අපේ තාත්තා කෙනෙක් අපි මේ වෙනකොට මට කොහොමවත් හිතුනේ නෑ මේ තාත්තා මේ නැති වෙයි කියන ඉතින් ඒ කට්ටිය බොහෝම මේ සූක්ෂම විදියට රෑ 12ට මං ගෙදර එනකොට ගෙදර ආවට පස්සේ ඉතින් අර මේ ආටිෆිෂල් රෙස්පිරේෂන් එක රෑ 3ට විතර අරන් දාලා මේ තාත්තට අමාරුයි. ඉතින් ඒක නිසා එහෙම ඒ තාත්තා කියන කිරීම එහෙම වුණා. ඉතින් ඒකෙන් මට ගොඩාක් ෂොක් එකක් ආයේ මම මේ පවත්වන්න පුළුවන් කියන දේවල්. මට මම ආස කරන දේවල් මම හැමදාම නිත්‍යයි කියලා හිතපු දේවල් මගේ වසඟියේ පවත්වන්න බැහැ මට මේක දිගටම පවත්වාගෙන ඉන්න බැහැ කියන එකේ යම් කිසි අවබෝධයක් ඕක ඇත්තටම ආයේ මට දවස් දෙක තුනකට පස්සේ මේ මොකද අර එකපාරටම ඕක ෂොකයක් වගේ එන්නේ නැහැ. ඉතින් අන්න මෙන්න මේ වගේ දේවල් නිසා අපිට යම් කිසි මම හිතන්නේ යම් කිසි අවබෝධයක් තියෙනවා මෙන්න මේ දේවල් පවත්වන්න බැහැ කියන එක. ඒක නිසා හොඳම මේ හොඳ මේ ප්‍රවේශයක් තමයි අපේ දලුවත් මහත්තයා ලබා දුන්නේ මෙන්න මේ අත්තා කියන කතාවට මේ අපි අපේම දේවල් තමයි මේ අපිම සැටිස්ෆයි කරන්න තමයි මෙන්න මේ ගමන ගෙනියන්නේ කියන එක අපි අතහ ගන්නවා මම ඒ අතරින් යම් කිසි භාවනාව දියුණුවට ගියපු කෙනෙකුට ආරාධනා කරනවා මේ ඇස කියන එකත් අනිත්‍ය නම් ඇසට පෙනෙන රූපයත් අනිත්‍ය නම් මේ චක්කු විඥානයත් අනිත්‍ය නම් මේ තුනක එකතුව මේ අනිත්‍ය වෙච්ච මට මගේ වසඟියේ පවත්වා ගන්න බැරි තුනක එකතු වෙලා ස්පර්ශයක් ඇති වෙලා මට ඒකෙන් වේදනාව මම විඳිනවා කියන එකක් මම හිතනවා නම් ඒක ඇවිල්ලා මේ මෝ ගොඩාක්ම මෝඩ මිනිස්සුෙකුට කරන්න පුළුවන් දෙයක් නිසා වෙන සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්න බැරි දෙයක් කියන එකේ අවබෝධය Taman යම් කිසි දුරකට යන්න මොකද ඔයකින් එකක්වත් ඔකින් එකක්වත් නිත්‍ය නැති නිසා මේ දෙකක එකතුව පවා මේ එකතු කරන්න බැරි මට මේ තුනක් එකතු කරලා ඒකෙන් ස්පර්ශය හදාගෙන ස්පර්ශයෙන් ඇති වෙන වේදනාවට මම ඇලීම වටින්නේ නැහැ නේද කියන එක මේ හොඳටම තේරුම් ගන්න බලන්න භාවනාවකදී මේවා හොඳට මේ බලා ගන්න පුරුදු වෙන්න අර තව මේ මතුවනා මෙතන අර අපි කොහොමද බලන්නේ කියලා මේ මොකද මේ භාවනා සාමාන්‍ය ජීවිතයේදී අපි අර විතක්ක ਵਿਚාර කතාවකදී අපි අර මේ තර්ක කරලා මේක නියම කරනවා කියන එකේ යම්කිසි පොඩි විග්‍රහයක් කරන්න මේ විඥානය කියන දේ හරීම පහසුව කරකින්නේ. අපි දැන් උදාහරණයකට ගන්නවා අපාය තිරිසන් ලෝකයේ වගේ දේවල් අර බල්ලෝ බලල්ලෝ අපි අර හැම වෙලේම උදාහරණයක් ගන්න මීයෙක් පැන්නම පටගාලා මීයෙන් ගුලකට ගියාම ඒ ගුලාස්සෙ ගිහිල්ලා මේ රැඳෙනවා වගේ ඒ කියන්නේ තිරිසන් අපාගත සත්තු තිරිසන් සත්තු වගේ කට්ටියගේ විඥානය හරිමනට කැරකෙනවා හරිම වේගවත් ඒක නිසා යාලට යම් කිසි විදිහකට හිතලා බලලා තීරණයක් ගන්න හරි අමාරුයි ඒ ඒ වගේ විඥානයක ඒ වගේම මිනිස්යෝගේ යම්කිසි ප්‍රමාණයකට සංවර වෙලා තියෙන දෙවියෝ බ්‍රහ්මයෝ ගත්තොත් එහෙම ගොඩාක් මේ සංවර තත්වයකට පොඩින් පොඩින් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ එදිනෙදා අත්යෙන් අත්තට පැන පැන විඥානය වෙනස් කර කර යන මට්ටමක ඉඳගෙන මෙන්න මේ ධර්මතා අවබෝධ කර ගැනීමේ අපහසුතාවක් තියෙනවා. අන්න ඒකයි අපි කියන්නේ මෙන්න මේ මේ සමාධියෙන් වලට යන්න මෙන්න මේ විදිහට මේක දිහා බලන්න එතකොට හිත යම්කිසි ප්‍රමාණයකට ස්ලෝ වෙනවා විඥානය යම්කිසි ප්‍රමාණයකට ස්ලෝ ඩවුන් වෙනවා අන්න ඒ විඥානයත් එක්ක මෙන්න මේක දිහා බලන්න නැතුව කිසිම වෙලාවක මේක දිහා අපිට පියවි සිහියෙන් පියවි විදියට මේ සාමාන්‍ය ලෝකයේ ඉන්න විදියට බැලුවට මේක කවදාවත් තේරුම් ගන්න බෑ. අන්න ඒකයි අපි කියන්නේ ඉහළ කියලා සමාධියන් වලට යන්න යන්න. දැන් උදාහරණයක් විදියට අපි කමුක සාමාන්‍ය ලෝකයේ අපි හොඳට පැනගෙන ගහගෙන ටික වෙලාවක් ගියාට පස්සේ අපිට හිත සංසල වුණාට පස්සේ තේරෙනවා අනේ මොකටද මම මේ මෙච්චර දෙයක් කරේ මේක මම වගේ කෙනෙකුට මේක සුදුසුද මං ඇයි එහෙම වුනේ කියලා හිතා ගන්නවත් බැරි අවස්ථා අපිට ඕන තරම් තියෙනවා. අන්න මොකක්ද උනේ? අර විඥානය හොඳටම කරකැව්වා. කිසිම දෙයක් හිතා ගන්න බෑ. ඌම වෙලා ගහලා පෙළලා ඔක්කොම ඉවරුනාට පස්සේ යන්න හිත යම් කිසි ප්‍රමාණයක ස්ලෝ ඩවුන් වුණාට පස්සේ තමන් ආපස්සට ආවර්ධනය කරගෙන යනකොට තමන්ට තේරෙනවා මේක කිසිම දෙයක් නෑ කියලා අන්න විඥානයේ ස්ලෝ ඩවුන් වෙන වෙලාවක අපි ගොඩාක්ම වෙලාවට යම්කිසි සතියකින් ඉඳලා මේවා මේ දිහා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ සතිය ගැන කතා කරද්දී මම තව දෙයක් මේ ගැඹුරට භාවනා කරන කට්ටියට ආරාධනා කරන්නේ ගොඩාක් කට්ටිය හිතාගෙන ඉන්නවා මට දැන් සතිය තියෙනවා මම මේ සතියෙන් ඉඳගෙන යෝනිසෝ මනසිකාරයෙන් ඉඳගෙන මට දැන් මේක කරගන්න පුළුවන් කියලා. හැබැයි හොඳට ටිකක් ගැඹුරට භාවනා කරාම Tamanට තීරී ওই සතිය පවත්වන එක පවා මම සංස්කාරයක් තමයි හදන්නේ මුලදී පටන් ගන්න පටන් ගන්න ඔහොම තමයි යෝක ඉවර කරගන්න ඕන මේකෙන් තමයි ආශ්‍රව නැසෙන්නේ අනුශය ධර්මයන් විනාශ වෙන්නේ මේකෙන් හැබැයි මේ සතිය කියන එකත් යෝනිසෝ මානසිකාරය කියන එකත් මම සංස්කාරයක් විදියටයි සකස් කරන්නේ මෙන්න මේ මෙන්න මේ සංස්කාර සකස් කර කර මට කවදාවත් නිත්‍ය වශයෙන් ජීවත් වෙන්න බෑ. මෙන්න මේ සතිය යෝනිසෝ මනසිකාර්ය කියන එකත් මම මෙන්න මේකත් ඇති වෙලා නැති වෙලා යන දෙයක් කියලා මෙන්න මේ සමාධියෙන් පවා මෙන්න මේ සතිය මෙන්න මේ යෝනිසෝ මනසිකාර්ය පවා ඇති හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. බව මේ තුන් ලෝකෙම තියෙන දුකයි මොන වේදනාව වුණත් මෙන්න මේ සතිය කියවේවා යෝනිසෝ මනසිකාරී වේවා මේ හැම දෙයක්ම සකස් කරන ධර්ම ඒ කියන්නේ සංස්කාර මේවයි නිත්‍යභාවයක් නැහැ කියන අවබෝධය තුළින්ම තමයි අපිට නිර්වාණය අවබෝධ වෙන්නේ කියන එක මම මතක් කරලා දෙන්න කැමතියි අපි තව දුරටත් මේ සාකච්ඡාව දිගටම ගෙනියමු මම අනිත් කට්ටියට තව අවස්ථා ලබා දෙනවා සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුද්ධ සරණයි ડોක්ටර් මාදව බොහොම පිං බොහොම කාරණාවන් ගොඩක් අපිට ડોක්ටර් මාදව විශ්මත කළ පෙන්නවා ඒව තවදුරටත් සාකච්ඡා කළ යුතු දේවල් හැටියටයි තියෙන්නේ මොකද බොහොම ගැඹුරු කාරණාවන් හොඳයි මම කැමති මේ මේ අපිට අද සම්බන්ධ වෙච්ච පිළාන පිළාන විතාන මහත්මයා හෝ මහත්මිය දෙදෙනාටම එකතු වෙන්න මේ කිසි අවබෝධයක් ලබා ගන්න අපිට ඔක්කොම මොන විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. අපි මේ අද කතා කරන දේවල් පිළිබඳ යම්කින් එකතු වෙන්න පුළුවන්ද ඔබතුමාලා තුමා මතුමේට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න දැයි පිලානු ඉතාන මහත්මයාට මගේ නම කියනවා හරි නේද කිත් මහත්මිය හරි දලොත් මහත්මයා ඒගොල්ලන් දවස් දෙකක් අහගෙන ඉඳලා සම්බන්ධ වෙයි තේරුම් සරණයි බලන්න අද පළවෙනි දවසේ නිසා සමායට ඒක වෙන්න පුළුවන්. සතහන අවුද්දන් මම යෝජනා කරලා පුළුවන් නම් මේ ඒක ඉතින් අපි කියන් කියන්නේ කොහොමද? හොඳයි. ඊළඟ කන්‍යාත්මක ශාන්ති වහන්සේ ශාන්ති හොඳයි හොඳයි හොඳයි මේ සූදානම් වෙනකන් ඒකත් අපි නැවත සාකච්ඡා ඉදිරියට යමු හොඳයි දැන් අපි මේ මේ මතවිච කාරණා හැටියට අපිට අපි කතා කරේ මේ ඇත්තටම මේ ඇත්තටම සත් අත්බාපට ලැබගෙන අපි කතා කරා ડોක්ටර් මාධවත් ඒක නිෂ්පතු කළ දුන්නා මේ මේ සත්පුද්ගල ස්වභාවය කියලා දේ මේ ඇත්තටම සම්මුතිය තුළ සත්වයා කියන දේ පනවාගත් දෙයක් නෙවෙයි සත්‍යයෙන් සමුත්‍රය තුළ සත්‍ය පවතින කෙනෙක් හැටියට තමයි අපි සැලකන්නේ. නමුත් මේ ඒක ප්‍රඥප්ති මාත්‍රයක් තමයි මේ ග්‍රහණය කරගෙන ඉන්නේ කියන දේ පිළිච්ච අවබෝධයක් නැහැ. එහෙමනම් ඒ නමුත් මේ පරමාර්ථ වශයෙන් එහෙම නැත්නම් විද්‍යාමාන දර්ශනයක් හිතින් තියෙන අවසත්‍ය තුළ මේ සත්‍ය කියලා දෙයක් තියෙන විදියක් නැති බව අපිට අවබෝධ දැනුමක් කෙසේ වෙතත් අපි දන්නවා එකයි එහෙමයි කියලා. එහෙමනම් අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා මේ භවයේ දුකක් තියෙනවා. භවයේ දුකක් තියෙනවා. ඒක සත්‍යයක්. ඒ නිසා භවයේ දුක් විඳිනා කෙනෙක් නැහැ කියන දේ. ඒකද දුක ගැන කතා කරන්නේ නේද? දුක ගැන කතා කරපු නිසා මේ කියන දේවල් ගැන අපි ටිකක් ගැඹුරින් කතා කරනවා නම් ඒතර දුක ගැනයි සම්බන්ධ වෙලා ඉන්නේ. භාවයේ දුකක් තියෙනවා අපිට. ඒක තමයි අපි මේ සංසාර ගමන ගැන මේ කතා කරන්නේ. සංසාර ගමනක් ගැන කතා කරන්නේ. ඒකට මම වචන කියනවා පස්සේ භවයේ දුකක් තියෙනවා කියනවා. ඒක මේ දුක තමයි අපිට නැති වෙන්නේ. ඒයි දැන් කියනවා භවයේ දුකක් තිබුණාට දුක් විඳින කෙනෙක් නැහැ කියලා. ඒ වගේම මේ මේ මේ ක්‍රියාවන් පමණයි විද්‍යාමාන වෙන්නේ. මේ අපි යම් යම් යම් නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. ඒ සිදුවීම් නිසා තමයි රත්ත්භාව ඒ නිසා තමයි මේ ආත්ම වශයෙන් ගන්නා නිසා නොයෙකුත් දේවල් සිද්ධ කරනවා. සිද්ධ වෙනවා. සිද්ධ කරනවා. හරි සිද්ධ වෙනවා මොන ඉදින් කිව්වත් ඒවා ක්‍රියාවන් විතරයි. ඒවා කරන කෙනෙක් නෑ. ඒ වගේම කිසියම් ප්‍රතිපදාවක් නිරත වෙනවා. නිරත වෙන්නේක් නෑ. නිරත වීමක් සිද්ධ වෙයි. නමුත් ඒ නිර්ත වීම නිසා කිසියම් නිවීමක් ඇති වෙයි කවදාකෝ. ඒ නිවීම ඇතිවීමත් ඒක පරමාර්ථ ධර්මයක් මිසක් එතන ඒ වගේ දෙයක් විද්‍යාමාන වුණාට මේ නිවෙන කෙනෙක් නැහැ. ඒ වගේම ඒ නිවනකට හේතු වෙන ගමනක් ප්‍රතිපදාවක් තිබුණාට ඒ ගමනක් යන කෙනෙක් නැහැ. මෙන්න මේ වගේ කතාවක් මම කිව්වොත්. ඕකටම ඉපෙඩි තව ටිකක් කතාවක් කිව්වොත් අපි මේ කියනවා මේ සංසාරයක් කියලා දෙයක් තියෙනවා. මේ සංසාරේ මහා දුකක්, මහා මහා දුකක් නෙමෙයි මහා දිගයි. අරි දිගද සංස්කාරයක් තියෙන්නේ කියලා වගේ කතා කියනවා අපි. එතකොට එහෙම කිව්වට මේ සංසාරේ දිග සංසාරයක් කියලා කුකුත් නැහැ. සංසාරයක් තියෙන්නේ කොහොමද? ඇත්තටම සංසාරයකුත් නැහැ නේද? මේ කොම්ප්ලිකේටඩ් කොම්පියුස් දෙයක් මේ කියන්නේ. කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. කොම්පියුෂන් වෙන්න පුළුවන් යම් කිසි. ඒ කතාව ඒව ඒවත් කොහොමද සම්බන්ධ කරගන්නේ මේ සත්‍යයක් ඉන්නවා නැහැ කියන කතාවට. මේ අර හැමදාමත් අපි අර සුපුරුදේව කතා කරන නිසා මම මේ ඒ ප්‍රේත දෙමු කරේ. මේ ඉන්සාර කලින් කතා කරලා වලට අඳ ගන්න නැතුව මේ කතාව ගැන පොඩ්ඩක් ඉස්සරහට යන්න බලන්න අපි චුට්ටක්. මම කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙන කාර්තිය යොමු වෙන ශ්‍රීමති මහත්මිය මම දැන් අහපු ප්‍රශ්න තමයි උත්තර යන්නේ හරිද? තෙරුවන් සරණයි. කල්යාණ මිතුරු මිත්‍රයන් හැමදෙනාම හුඟක් වටිනා කරුණ ඉදිරිපත් කරා. ඒ සියල්ලටම බොහොම පිං. ඇත්තටම දැන් අපි කතා කරන්නේ භවයක් කියනවා. භවය දුකක් දුක් විඳින කෙනෙක් නැහැ. කර්මයක් ඒ කියන්නේ ප්‍රතිපදාවක් තියෙනවා ප්‍රතිපදාව ගෙනියන කෙනෙක් නැහැ ඒ ආදී වශයෙන් බලන්න අපි සම්මුති වශයෙන් බැලුවහම අපි හිතනවා මේ කෙනෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා විඳින කෙනෙක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා ඇත්තටම සක්කාය දිට්ඨිය තියෙන තාක් අපි සම්මුතියෙන් ඒ ආකාරයට තමයි හිතන්නේ. මගේ මව ඉන්නවා, පියා ඉන්නවා, දරුවෝ ඉන්නවා. එතකොට ඒ අය මෙහෙමයි, ඒ අය දුක් විඳිනවා. එතකොට ඒ අයට දුකක් වුණොත් මටත් දුකයි. මේ ආකාරයට අපි විශාල රවුමක පිරිසක් කොටු කරගෙන ඒ මගේ කියලා අරගෙන ඒ අය විඳින සැප දුක අනුව අපිත් සැප දුක විඳින එක තමයි ඔය සම්මුතියෙන් කරන්නේ. නමුත් අපි පරමාර්ථ වශයෙන් මේ සම්මුතියෙන් ඉදිරියට ගිහිල්ලා යෝනිසෝ මනසිකාරය ඇතුව පරමාර්ථ වශයෙන් හිතන්න පටන් ගත්තාම අපිට තේරෙනවා කවුද මේ ඉන්නේ කියලා. කවුද මේ ඉන්න කෙනා? මම කියන්නේ කවුද? එහෙම නැත්නම් අනිත් අප වටේ ඉන්න නෑදෑ පිරිස මේගොල්ලෝ කවුද කියලා බලන්න වටිනවා. ඒ බලනකොට අපිට තේරෙනවා නුවණින් විමස විමස බලනකොට සම්මුතියෙන් එහාට ගිහිල්ලා බලනකොට තේරෙනවා මේ මෙතන තියෙන පරමාර්ථ වශයෙන් තියෙන චිත්ත චෛතසික රූප කියන කොටස් ටික නේද තියෙන්නේ කියලා. එතකොට ඒ විදිහට බලනකොට අපිට තේරෙනවා අපි අපි මේ හැම දෙන හැම දෙයක්ම දිහා බලන්නේ ඝන සංඥාවකින් වෙහිලා. ඒ කියන්නේ අපි හිතනවා කෙනෙක් දිහා බලලා මේ සමූහයක් සමූහ ගණයෙන් වැසිලා තියෙනවා. ඒක නිසා මෙයා කෙනෙක් කියලා මේ ආකාරයට හිතනවා. ඊළඟට අපි හිතනවා මේ දවසින් දවස වසරින් වසර ඉදිරියට එන්නේ මේ කෙනෙක්. මම ආව මම ඉස්සර පොඩි කාලේ මෙහෙමයි ඊළඟට මෙහෙමයි ඊළඟට මෙහෙමයි කියලා හිතනවා. එතකොට සම්තතියක් විදිහට යනවා කියලා අපි එතනත් සන්තති ගණයකින් වෙහිලා ඒ ආකාරයට හිතනවා. ඊළඟට කෘත්‍ය දිහා බැලුවහම කටයුතු කරනකොට මම යනවා මම එනවා මම විදිනවා මම කනවා බොනවා කියලා මේ ඒ විදිහට කෘත්‍ය ගණයකිනුත් වැසිලා කියනවා. අරමුණු ගැනීමේදී මම බලනවා මම දකිනවා මම සුවඳ බලනවා මම රස බලනවා කියලා මේ මේ ආරම්මන ගණයේ වශයෙන්ුත් අපි ඒ ආකාරයට විශාල අවිද්‍යාවක ඉන්න නිසා තමයි අපිට ඔය තේරෙන්නේ කෙනෙක් ඉන්නවා කෙනෙක් කරනවා කෙනෙක් යනවා කෙනෙක් ජීවත් වෙනවා මම මෙච්චර කල් හිටියා ඒ ආකාරයට ඉන්නේ. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය ආදී කරුණු වලින් විමස විමස බලනකොට අපිට තේරෙනවා මේ නාම රූප දෙකක පැවැත්මක් නේද මේ තියෙන්නේ. මෙතන මේ රූපය කියලා අපි දකින කෙනා අපි දකින දේ එහෙම නැත්නම් තමන් කියලා කියන්නේ මේ රූපයක් රූපයක් ඇතුළත ඇතුලේ läගගෙන ඉන්න නිවහනක් කරගෙන ඉන්න සිත සිත සිතුවිලි අතර ක්‍රියාකාරීත්වයක් නේද මේ තියෙන්නේ සිතෙන් සිතුවිලි වලින් මනසින් කරන දේවලට නවාතනක් විදිහට තමයි මේ රූපය දීලා තියෙන්නේ. නමුත් මෙතන මම කියලා කෙනෙක්, මම කරනවා කියලා කෙනෙක් නෙමෙයි ඉන්නේ. එතකොට ඒ විදිහට බලනකොට තේරෙනවා අපිට දුක් විඳින කෙනෙක් නැහැ. දුකක් තියෙනවා. දුකක් තියෙනවා. නමුත් දුක් විඳින කෙනෙක් නැහැ කියන එක තේරෙනවා. නාම රූප දෙක ක්‍රියාකාරීත්වයක් මිසක් මෙතන කරන කෙනෙක්, ලබන කෙනෙක්, විඳින කෙනෙක් නැහැ කියලා. අන්න ඒ ආකාරයට නුවණින් මෙනෙහි කිරීමේදී තමයි මේ මේ પરමාර්ථ වශයෙන් මේ සිදුවන ක්‍රියාවලිය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඒ සඳහා ඒ සඳහා කටයුතු කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. දාන සීල භාවනා මේ වශයෙන් ඉදිරියට යන ප්‍රතිපදාව. එතකොට ඒ වගේ දේවලදීත් මම මගේ මගේ ආත්මය වශයෙන් කරගන්නේ නැතුව මේ ප්‍රතිපදාවේ යෙදෙන එක පරමාර්ථ වශයෙන් කරන එක තමයි සිදු කළ යුත්තේ කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිනත මාසේ බොහොම කියන්නේ. ඉතින් බොහොම අගනා විදිහට ඒ කාරණාව නිස්මතු කරලා අපි මේ හරිම සමකරක් දෙනවා කියලා හිතනවා. අද කාරණා බොහොම ගැඹුරු කාරණා බොහොම කෙටියෙන් හැමෝම ගොඩාක් ඉස්මතු කරනවා. ඇත්තටම මේ සම්පූර්ණ ධර්මයෙන් වගේ දිනන කට්ටිය කියන දේවල් තුළ හුඟක් ඒ වගේ එකිනෙක කොටස් වෙනම ගත්තොත් ගොඩාක් කතා කරන්න පුළුවන් තරම් දේවල්. ඒ හින්දා මේ අද බොහොම සංක්ෂිප්තව යන කතාවක් ගොඩක් දේවල් හැබැයි නේ. සාමාන්‍යයෙන් අපි සාකච්ඡාවක් එහෙම කරන්නේ නැහැ. අපි එක එක එක කොටසක් අරගෙන ඒක ගැඹුරට යamak තියනවාද එහෙම නැහැ. අද අපි ගොඩක් දේවල් කතා කරනවා. අද ඇති ප්‍රාණකට නැති නිසා සම්මත වෙනවා නම් සම්බන්ධව මේ සාකච්ඡාවට සම්බන්ධ නැති නිසා ඉතින් හොඳයි දැන් මේ මේ වගේ දෙයක් සමග මම අයිස් යොමු වෙනනම් කල්යන්න මිත්‍රයෙකුට මම යොමු වෙන්න කැමති කතා කරන නැති කල්යන මිත්‍රයෙකුට ප්‍රාප්ත කරනවා දිල්රුක් මහත්මයාට වෙනවා ඊට පස්සේ නැවත සිත්‍රාමත් දෙන්නම් දැන් අපි බොහෝ විට මේ සම්මුති සහ පරමාර්ථ ගැන කතා කරනකොට එයාම අපි දන්නවා සම්මුතිය සම්මුතිය වශයෙන් උත් පරමාර්ථය පරමාර්ථ වශයෙන් උත් දැන ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒක සත්‍යක්මයි සම්මුතියක් නැහැ කියන තැන ඉඳලා පරමාර්ථය ගැන කතා කරන්නේ එයාම නිවර්දින වෙන බව අපි දන්නවා. නමුත් දැන් මෙතන ඉන්න කල්යාණ මිත්‍රෙන් ගේ දැනුම සහ ඒ කතා කරන දේවල් හිතට අපිට මට හිතනවා කියවන්න මේ සම්මුතිය අපි දන්න දේ අපි මෙතුවක් කල අත්විඳපු දේ මෙතුවක් කල ඒ තුළ ඉඳලා තමයි හැමදේම කළේ දැන් අපි පරමාර්ථ ගැන කතා කරනකොට වැඩිපුර ටිකක් ගැඹුරට හොයන්න යනකොට යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් අපිට හම්බලා තියෙනවා කියනවා ඉතින් මේ ඔය එහෙම නෙවෙයි සම්මුතියකින් දේ පවතිනවා කියලා සම්මුතියෙම එල්බගෙන කතා කරන්න හදනවා කියලා. ඉතින් මට හිතුණා කියන්න එතකොට එහෙමනම් මේ සම්මුතිය කියන දේ විශාල බාධාවක් වෙලා තියෙනවා පරමාර්ථය තේරුම් ගන්න යන්න. මොකද මේ කඩේම කඩාගෙන යන්න කැමති නැති කම නිසා. මොකද සම්මුතිය සම්මුතිය හැටියට දකින්න කියන එකේම එල්ලෙලා ඉන්න ගතිය. ඒ නිසා මට හිතෙනවා මේ ඒ ඒ ගතියෙන් අපි ඇත්ත සම්මුතිය තියෙනවා. සම්මුතියෙන් තමයි අපි කතා කරන්නේ. මේ කියන කිසි දෙයක් මම මගේ කිත් නොකි කියන වචන පාවිච්චි කරලා කියන්න බෑ. නම් දා පඤ්ඤාප්තියට මිනිස්සුන්ට කතා කරන්න බෑ. ඔක්කොම සත්‍ය. ඒ දන්න දේවල් සහ පුරුදු දේවල් පැත්තක තියලා අපි ඊට එහාට ගෙන කතා කරමු අර කඩේම ලොකු උස්මක් කරගෙන ලොකු ගැම්මක් ඇතුව පැනලා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ සම්මුතිය අමතක කළා කියලා. සම්මුතිය තියෙනවා. නමුත් ඒක පැනලා අටික ගැන කතා කරමු කියන තැන තමයි මම හිතන්නේ අපි ඉන්න ඕනේ කියලා. ඉතින් නමුත් මම ප්‍රශ්නයක් හිතේ දැන් යොමු කරන්න කැමති දිල්ලුක් මහත්මයාට මේ ඒ දැන් අපි මේ යථා මේ පැවැත්ම දැකීම තමයි මේ යථාභූත ඥාන දර්ශනය ඇති වුණා වෙන්නේ එහෙමනම් මේ අපි දන්නවා මේ කිසියම් යමක් තියෙනවාද ඒ තියෙනවා නම් තින්නේ නාමයත් රූපයත් කියන දෙක පමණක්ම ඒ තින්නේ එහෙනම් නාම රූප අවබෝධයෙන් කියලා දුන්න අපිට නාම රූප අවබෝධයක් පමණයි මයි සිදුවිය යුතුවන්නේ මේ ඒ නාම රූප කියන ධර්මත් එහෙමනම් මේ අතරම මේ විද්‍යාමාන වූ පරමාර්ථ ධර්මයක් වශයෙන් තමයි පවතින්නේ කියන දේ නාම රූප කියන දේවල් විද්‍යාමාන වෙන දේවල් ඒවා විද්‍යාමාන නැහැ මේ මට එන අදහස් අවිද්‍යාමාන වෙන්න පුළුවන්. නමුත් මේ අපි කියනවා දුව පුතා වශයෙන් හඳුන්වනවා දේවල් ඒවා විද්‍යාමානයි. නමුත් මේ නාම කියන දේ විද්‍යාමානයි. රූප කියන දේ විද්‍යාමාන ධර්ම. ඒකට ඒවා පරමාර්ථ ධර්ම හැටියට කියනවා. එතකොට මේ මේ සත්‍යය කියලා අපි ගත් මේ දෘෂ්ටියක් නැතිව මේ එතකොට එහෙනම් එතනට යෑම සඳහා දැන් අපි මේ කියනවා දැන් සේන්ද මහත්මයා කිව්වා ඒ මම මගේ කියලා කියන ගතිය අපි නැති කරගෙන මේවා කරන්න ඕනේ බණ භාවනා කරනකොට නත් අකීල සමාධි ප්‍රඥා කියන ක්‍රමයේ මේ මතක් කරා එතකොටලා ඒකේ ආදාමය තුළ උනත් පවා මේ ආත්ම දෘෂ්ටිකින් තොරව කරන්න ඕනේ කියලා. නමුත් මගේ ප්‍රශ්නේ වෙන්නේ එහෙම කරන්න කිව්වට එහෙම කරන්න බෑනේ. ඒක කිසියම් ආකාරයක හේතුවක් නිසා තමයි මම එහෙම ගන්නෙ මම වගේ කියලා ඒ හේතුව නැති වෙන්න එපා මම එහෙම නොගෙන ඉන්නේ නේද ඒක මම ඊට පස්සේ මම මගේ කියලා හිතන්නේ නැහැ කියලා හිතුවට හරියන්නේ නැහැ ඒක මගේ මේ ගන්න ගතිය නැති වෙනවා ඒකත් අර හේතුඵල ධර්මයක් ඒකට අවශ්‍ය හේතු සකස් වුණාම තමයි ඒ ගන්නා ඵලය නැති වෙන්නේ ගන්නා ගතිය කියනව ඵලය නැති වෙන්නේ එමනම් මේ හේතු සකස් වීම සඳහා මොකක්ද ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවකට යන්න ඕනේ නේද අපි? මොකක්ද මොකක්ද ප්‍රතිපදා විය යුත්තේ කියන කාරණාව මම දිල්ලුක් මහත්මයාට කෙටියෙන් යොමු වෙන්න කැමතියි මොකද එතුමා අප සමග බොහෝ විට ප්‍රතිපදාවන් ගැන අදහස් දක්වන දිල්ලුක් මහත්මයා ආ උත්තර වන්සරණයි නර්ගත මහත්මයා මම මේ ප්‍රතිපදාවන් ගැන සඳහන් කරන්නේ ගොඩක් වෙලාවට ඒක මට කරන්න පුළුවන් දෙයක් නිසා මොකද මේ මට ඔය ගොඩක් මම ඉන්නවද මම නැද්ද ඒ වගේ දේවල් ගැන හිතන තරම් මට ලොකු ඥාන ශක්තියක් නැහැ. ඇත්තටම කියන තර්ක ශක්තියක් එහෙම මගේ විශාල මගේ ඒක ස්ට්‍රෝන් ඒරියා එකක් නෙවෙයි. ඉතින් මට ඒක නිසා මට කරන්න පුළුවන් කවුරුනන මෙන්න මේ දේ කරන්න කියලා මේක කරොත් වැඩේ මෙහෙම හරියනවා කියලා ඒක මට කරන්න පුළුවන්. ඒක ගැන මට හොඳ ඒක ගැන පැහැදීමක් තියෙනවා නම් අපි හිතමු ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒක කියලා. ඒ වගේ ඒක ගැන මට විශ්වාසයක් තියෙනවා නම් ඒක මට ගිහිල්ලා ඒ කියන විදිහට කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක ඒක තමයි මම නම් ප්‍රතිපදාව කියලා කියන්නේ. නැතුව මේ දැන් මේක මෙහෙම බලන්න ඕන මෙහෙම වෙන්න ඕන ආදී වශයෙන් නම් එහෙම ලොකුව අවබෝධයක් මට නැහැ අවංකම කියන්නේ. ඉතින් අපි ප්‍රතිපදාව ගැන කිව්වම දැන් ඉතින් ප්‍රතිපදාව කියන්නේ අපි මේ අර දැන් පෞගේ සාකච්ඡා කීපෙම දැන් සාකච්ඡා කළා වගේ අපිට සතියතුමා දැන් මේ පාසුගිය මාස කීපෙම විස්තර කරලා මේ සතිපස්ථාන සූත්‍රය ඒකේ තියෙන ඉතින් අපි මේ කරන්න ඕන විදිහක් ටිකක් එහාට ගිහිල්ලා ඉතින් පටන් ගැනීමේදී අර ඔබතුමා එකතුලාගේ සඳහන් කළා දැන් අපි අර කඩේකට ගිහිල්ලා දැන් මොකක් හරි අපි ලාභයක් හොයන්නේ කියලා දැන් ඒ වගේ දේවල් නම් ඉතින් ඇත්තටම මුලින්ම හදා ගන්නවා දේවල් බෞද්ධික වුණා හරි නොවුණා හරි. ඉතින් ඒ වගේ සමාජ ඒවත් සමාජ සාරධර්ම. ඒවා ඉතින් හැදෙන්න ඕන දැන් ඒව ඒව නැතුව ඉතින් අමාරුයි ටිකක් ඒ ඒ වගේ දේවල් මුලින් හරියට ඇත්තලා තියෙන්න ඕන ඉතින් එහෙම නැතුව යන්න බෑ ඉතින් ඒ දිහා ගිහිල්ලා ඊපස්සේ ඉතින් තව ටිකක් එහාට යනකොට තමයි ඔය ඉතින් අපි සතිපට්ඨාන ආදී වශයෙන් ඒ ගැඹුරු දේවල් වලට එන්නේ ඒවත් ඉතින් පිළිවෙලින් පිළිවෙලින් හැදෙන්න ඕන හිතේ මේවා යන්නේ ඇයි කියලා ඉතින් අර ගොඩක් ආස්වාද පැත්තක් තියෙනවා හැමතිස්සෙම මේවා දකිනවා ආස්වාද ඒවා තියෙන ටික ටික ටික ටික ඔබේ තියෙන ආදීනමයක් දැක්කාම තමයි ඔබට යොමු වෙන්නේ ටික ටික ඒ වගේ පැතිවලට අපි මේ සාකච්ඡා උදාහරණයක් වශයෙන් කියන්නේ දැන් අපි තුමු දළුව මම මේ කැමති මේක ඇත්තටම යම් කිසි හදහසක් කල්යාණ මිත්‍රයෙක් වෙනුත් ලබා ගන්න මේක ප්‍රශ්නයක් හැටියටත් දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි තුමු මේ අලුත් කාර් එකක් ගත්තා කියලා හොඳ මේ මේ මේ පුළුවන් ඒවා කරන්න හොඳ කාර් එකක් තියෙනවා දැන් මම ගිහලා කිව්වොත් එහෙම කාර් එක අනිත්‍යයි කියලා ඒක ඒකිට නම් මේ මොන හරි ඔළුවේ අමාරුවක් ඇති කියලා මොකද මේක මේ ඉන්ෂුරන්ස් තියාගෙන එහෙම නැත්නම් ඔක්කොම මේ මේ රෝඩ් සයිඩ් ඇසිස්ටන්ට් ඇන්කැප් රේට් ඉන්ජිනියර් ඔක්කොම තියෙන මේ මිලියනෙන් එකයි මේවා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. ඒනොත් මිලියන් 10න් ඉච්චන මැරිලා තුවාල වෙලා තියෙන්නේ. මේ ආදි වශයෙන් සංඛ්‍යා දෙකක් තියෙනවානේ ස්ටැටිස්ටික්ස්. මේ ඔක්කොම තියාගෙන කවුරුරට කිව්වොත් එහෙනම් මේක අනිත්‍යයි කියලා ඉතින් කවුද පිළිගන්නේ? එතකොට මම කොහොමද මේක මේ යකඩ කොටක් පේන්ට් කරලා තියෙන යකඩ ගොඩක් කියලා දකින්න කොහොමද එතනට යන්නේ කියන එකත් හිතන්න ඕන දෙයක්. ඉතින් ඒ ආදි වශයෙන් විවිධ මට්ටම් වලින් යන්න ඕන. ඉතින් මගේ මම සාමාන්‍ය කරන දේ ඉතින් අර කිව්ව මම කලින් කිව්වා වගේ ඊතරම්ම බොහොම සරල විදිහට මේ මේ වැටෙන සමහර සමහර ආදීනව දැකලා තියෙනවා. විශාල ලෙස නොවුනත් ඒ ආදීනව දැකලා තියෙන නිසා ඊට ඊට එහා තියෙන යම් ආකාරයක සනසිල්ලක් හොයාගෙන තමයි මම නම් යන්නේ. ත්‍රිපන් සරණයි දරුවා තමයි. හොඳයි ත්‍රිපන් සරණයි. අපිට ඒ දිලි මහත්මයා මතක් කරපු දේවල් ගැනත් අපිට කතා කරන්න පුළුවන් මම හිතන්නේ අපි එතුමාටත් ඒ උපකාරයක් වෙන්න එතුමා අනිත් අය වෙනුවෙන් මේක ඇහුවේ එතුමාට කෙසේතත් අනිත් අයට උපකාරයක් වෙන්න අපි මේ ඒ ප්‍රශ්නේ ගමුකෝ ඒක බොහොම වැදගත් දෙයක් නේ දැන් ඒ කිව්වා වූ බොහොම එක්ස්පෙන්සිව් කාර් එක මේ බොහොම අලුත් තාක්ෂණයෙන් හදලා තියෙනවා ඔක්ක කාලයක් අල්ලා හිටින විදිහට හදලා තියෙන කොහොමද දැන් ඕක මේ අනිත්‍යයි කියලා මම නම් හිතන්නේ අපි කාටවත් කියන්න යන්න ඕනේ නැහැ. Tamanට තේරෙනවා තමන් අනිත්‍යයි කියලා එකේ ගන්නවා නම් මොකද්ද ගන්නෙ? මේ වාහනේ මලකඩ ගොඩේ ඉස්සරහා තියෙන මේ ඒකේ අනිත්‍ය ගැනද මේ අපි කතා කරන්නේ බුද්ධ ධර්මයේ ලක්ෂණය කියලා කිව්වේ ඒකද? එහෙනම් මේ අනිත්‍ය අපි හොයන්නේ වැරදි තැනකද හොයන්නේ? කියන ප්‍රශ්නේ මට තියෙනවා එතන හොයනවා නම් අනිත්‍ය. අනිත්‍ය විය යුත්තේ එතනද? පංච උපාදානස්කන්ධ දුක්ඛය කියලා මේ කිව්වේ. එතකොට මේ ඔය ඉස්සරහා අපි දැක්කා වූ කාර්යකේ අනිත්‍යතාවය ගැනද අපි මේ කතා කරන්නේ? මම හිතනවා හිත ගැඹුරු තැනක් කියලා ටිකක් හිතන්න වටිනේ. මේ අනිත්‍ය විවිධය එතන නෙවෙයි කියලා මට හිතෙනවා. හොඳයි. මම සමාන මම ජයන්ත මහත්තයට නමස්කාර. ජයන්ත මහත්තයා සමාජය පෙරවන් සන්නයි දිල්රුක් මහත්මයා කිව්වේ සම්බන්ධයෙන්ද කතා කළ ඔව් ප්‍රශ්නයක් කළා ජොලු මහත්තයා අසු ප්‍රශ්නේ මට මමත් යමක් එකතු කළා ඔබතුමාට යොමු කළා ඔබතුමාට ඇහුණ නැද්ද ඒ කොටස නේද එහෙනම් දලොස් මහත්මයා කියන්න ඔව් මම ප්‍රශ්නයක් හිතේ යොමු කළා ජොලු මහත්තයායි මතු කරපු කාරණාව හොඳයි තිරුවන් සරණයි හොඳ ප්‍රශ්නයක් ඇත්තටම දැන් දැන් අපිට ඔක විවිධ ක්‍රම වලින් බලන්න පුළුවන් එක එක අය එක එක ආකාරයට මේක පේනවත් ඇති වැටහෙනවත් ඇති. ඇත්තටම එතන දැන් අපි වාහනයක් කියලා ගත්තාම දැන් අපි හිතමුකෝ ඒක කියන්නේ හදලා තියෙන වස්තුවක් යම් කිසි හේතු නිසා ඒ ආකාරයට ඒ ස්වරූපයට කෑලි ටිකක් එකතු කරලා හදලා තියෙන වස්තුවක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය කියන තැනදී කීප විදිහකට ඒක දක්වලා තියෙනවා. එකක් තමයි විපරිණාමය කියන. විපරිණාමය කියන එකත් අනිත්‍යයේ කොටසක්. එතකොට දැන් ඒ මොකද අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා විස්තර කරලා කියනවා. කියන්නේ අනිත්‍ය දුක ඊට පස්සේ වෙනස් වීම හැදියට දක්වලා තියෙනවා තැන් තියෙනවා. ඒ කියන්නේ අපි අනිත්‍යයි කියලා කියන්නේ දැන් වාහනයක් අනිත්‍යයි කියනකොට මූලික වශයෙන්ම අපිට ඒක මතුවෙන්නේ ඒකේ විපරිණාම ස්වභාවය. හැබැයි ඒක විතරක් නෙවෙයි අනිත්‍ය දැන් ඇත්තම අනිත්‍ය සංඥා සූත්‍රය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ කියලා. රූපයක් ආරම්භය කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ කියලා. එතකොට එතෙන්දී පැහැදිලි කරන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියලා. ඒ කියන්නේ මේ මෙයයි රූපය මෙයයි රූපේ හට ගැනීම මෙයයි රූපේ අස්තංගමේ එතකොට අන්න ඒ විදිහට බලන්න කියනවා අනිත්‍ය. ඒ එහෙම බලනකොට තමයි අපිට ওই පංච උපාදානස්කන්ධය කියන එක මතුවලා එන්න පටන් ගන්න. මොකද එතනදී පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම වශයෙන් තියෙන අනිත්‍ය තමයි අපිට වටහා ගන්න සිද්ධ වෙන්නේ. කියන එක තමයි මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ඒ කියන්නේ විපරිණාමය කියන කොටස අත්හැරියාම නමුත් දැන් අපිට වාහනයක් ගැන මතක් වෙනකොට ඒ එතකොට අපිට උපාදානස්කන්ධයන් නැති වෙලා වාහනේ පිළිබඳව සංඥා වේදනා චේතනා ඇති වෙනවා. නමුත් ඒ එයින් ඒ සිතුවිලි එහෙමත් නැත්නම් ඒ අරමුණ මනසින් ඉවත් වෙනකොටම එහෙම නැත්නම් ඇහෙන් ඉවත් වෙනකොටම මනසින් ඉවත් වෙනකොටම ඒ පිළිබඳව සියලු සංඥා වේදනා චේතනා ටික නැති වෙනවා. ඒතකොට වෙනත් අරමුණක් කෙරෙහි සිත හට ගන්නවා. කියන්නේ සිත් වෙන අරමුණක් ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මේක නිකන් ඒක මොහොතකට ඇති වෙලා නැති වෙන දෙයක් විතරයි. ඒක පාස් වෙලා යනවා. එතකොට ඒකෙන් ඇතිවෙච්ච වේදනාව දිගටම පවතින්නේ නැහැ. ඒක පිළිබඳ සංඥා දිගටම පවතින්නේ නැහැ. ඒක පිළිබඳ චේතනා දිගටම පවතින්නේ නැහැ. හැබැයි විඥාණය බැහැගෙන තියාගන්නවා අනිවාර්යයෙන්ම ඔය අපි හිතුවත් මෙහෙමයි අපි කියනවා මේ විඥාණය පිහිටන්නේ කොහොමද කියලා හිතුවාම ද්විතීය චේතනා සූත්‍රයේදී මතු කරලා දෙනවා අපි දැන් මොකක් හරි ගැන ඒ කියන්නේ හිතනවා නම් කල්පනා කරනවා නම් අනුසය වශයෙන් පවතිනවා නම් ඒ තැන්වල විඥානය පිහිටනවායි කියලා. අපි දන්නවා විඥානය පිහිටනවායි කියන්නේ මතු භවයක් සකස් කිරීමක් සිද්ධ වෙනවා කියලා. නමුත් අපි හිතුවත් නැතත් කල්පනා කරත් නැතත් අනුසය වශයෙන් පවතිනවා නම් හිත එතන පිහිටනවා. හිත විඥානය පිහිටනවායි කියලා. ඒ කියන්නේ අපි හිතුවත් නැතත් කල්පනා නොකරත් මේ භව සකස් කිරීම දිගටම තියෙනවා මොකද අවිජ්ජා අනුසය තියෙනවා. ඉතින් ওই ආකාරයට තමයි ඒ විදිහට. නමුත් අනිත්‍ය කියන එක ඇත්තනම් බලන්න ඕනේ මේ රූපයත් ඇසත් <coughs> විඥානයත් එකතු වුණ තැනදී අපිට දැකීමක් කියලා දැක් ඇති වුණා. ඒක නැති වෙනකොට ඒ හේතු නැති වෙනකොට ඒක නැති වෙනවා. ඒ වගේම මනසත් අරමුණත් මනෝ විඥානය කියන දේවල් එකතු වෙච්චාම ඒ දැන ගැනීම කියන එක ඇති වුණා. ඊට පස්සේ නැති වෙනවා. අන්න ඒකයි අනිත්‍ය කියන එක වඩනවා කියලා කියන්නේ. නැත්තම් බාහිර දේක අනිත්‍ය කියලා අපි හැම වෙලාවෙම හිතන්නේ විපරිණාමය කියන එක විතරක් තමයි මගේ අවබෝධය. හොඳයි, තෙරුවන් සරණයි දොස්. තෙරුවන් සරණයි ජාතක බොහොම බොහොම හොඳින් පැහැදිලි කරා එක මම හිතන කල්යම් තේරුණා කියලා. එළුමාත් අපිට තේරුණා කියලා හිතනවා. මේක මොකද ඒක තමයි අපිට ඉස්මතු කරගන්න ඕන උනේ විශේෂයෙන්ම දැන් අපි කියනවා නම් ඉතින් මේ ඇයි මම මේව බලන්නේ? ඇයි මේ කතා කරන්නේ? ඇයි මේ ඇයි රූප අනිත් අනිත්‍ය හොයන්නේ? ඇයි ඇයි මේ උච්ච ලස්සන අභිවේදන කළ මේ සාධු කාර්යයේ අනිත්‍යයක් ගැන මම කතා කරන්නේ? ඒක පාවිච්චි කරලා ජොලි ඉන්නේ නේද? ඉදිරිලු මහත්මයාමයි ඇයි ඒව කතා කරන්නේ? ඇයි ජෝන් ඒව ගැන කතා නොකර සල්ලි දීලා කාර්ය කරගෙන නිකන් විනෝදෙන් ඉන්නේ? ඇයි අපි ඒව ගැන කතා කරන්නේ අනිත්‍ය? කොහොමද අපි වෙනම අරමුණක් අපි ඔළුවට දාගෙන තියෙනවා. ලක්ෂයක් දාගෙන තියෙනවා. යෝන් දාගන්නේ නැහැ ඒක. අපි ඉලක්කයක් දාගෙන තිනවා තථාගත ධර්මයේ ශ්‍රවණය කළා මේ සංසාරේ මේ ජීවිතය ගැන සංසාරය ගැන අවබෝධයක් ඇති කරගෙන දුක්ඛය ගැන ඉඟියක් ලැබිලා මේ සංසාර ගමන නිමා කරනකොට වෙන්නම කතාවක් අපි හදාගන්න වෙනවා. පිට අපි ලෝක අපිට ඉලක්කයක් හදාගෙන ඉන්ටර් නැති. මේ ඉලක්කය සඳහා යන්න ඕනේ දේ තමයි අපි කරන්න ඕනේ. අර එයාගේ ඉලක්කයට යන දෙයක් අපි මේ ඉලක්කයට යන දෙයක්. ඒතර මේ ඉලක්කයට යන්න නම් මම මේ අර ඉස්සරහ දින කාර් එකක් කැඩිලා බින්ද කුඩු වෙලා කවදාවත් නැති වෙලා යන කියන කතාවෙන් මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට වෙන දේ මම මේ මාතුලට ගන්නේ කොහොමද අරගෙන මා ඒක මේ අපි කලින් වචන පාවිච්චි කළ දේවල් අත්බව ප්‍රතිලාභ හේතු කොටගෙන හෝ විනාශ හේතු කොටගෙන තව ඊගාව ෂණ සඳහා බව සකස් කරමින් ඉදිරියට යන ගමනක් සඳහා මා ගෙනයාගන්නේ මම කොහොමද කියන කාරණාවත් අවබෝධ කරගෙන එහෙම නොගෙන යාම සඳහා නම් මම මොන විදිහටද දැකිය යුත්තේ කියන දේ තමයි සිදු වෙන්නේ කියලා හිතනවා. ඉතින් ඒක තමයි ජාති මාතකෙන් පැහැදිලිනේ කියලා හිතනවා. එහෙනම් මේ ඒ තමන් මේ ඉස්සරහටි දේ යෝගී කරගෙන ඒ හේතුවෙන් තමන් මේ නාම රූප tattයක් හදාගෙන ඒ යන ප්‍රත්‍යයක් තියෙනවා නම් එහෙනම් ඒ නාම ඒ ඇත්තට ගන්නා වූ ඒ නාම සහ රූප වල ඒ පංච උපාදාන ස්කන්ධේ නාම සහ රූප ගැන පංච උපාදාන ස්කන්ධේ ඒ පංච උපාදාන ස්කන්ධයමයි මේ දුක් හදන්නේ ඒ ඒ ඒ පංච උපාදාන ස්කන්ධේ ඇතිවීමක් තවත්මත් නැතිවීමක් කියන ඒ ලක්ෂණය දැකීම තමයි ඇති යුත්තේ එහෙම නැත්නම් ඉස්සරහ පවතින ආකාරයක තියෙන අනිත්‍යයක් තමයි කියන්නේ නෙමෙයි අන්තික ඒක ගැන කතා කළ යුතු සියලු දේ නෙමෙයි තමා විසින් අවබෝධ කරගත්ත කියන හැඟීම තමයි ජයන්ත මහත්තයා කිව්වේ කියලා හිතනවා හොඳයි හොඳයි මේ මම චිත්තා මහත්මිය ඩොමින බව කලින් කිව්වා ඒ නිසා මම චිත්තා මහත්මිය ඩොමිනෝ ඒ පිළිබඳව අපි අදහසක් දැනගමු ඉන්න අනතුරු ඩොක්ටර් මහත්තයා ඉන්නන්තු ආරි මහත්තයට මේලා පස්සේ ඩොක්ටර් මාකට මෙනවා මම මෙලින් කතා නොකර ඉන්න ඔය පිළිවෙලට යන්න හොඳේ මම ඕන දෙලි කතා කරනවා කියන්නේ ඉස්සම මාත්‍යට කතා කරලා ආරි මහත්තයා ඊගාවට ඩොක්ටර් මාකට තේරුවන් සර්ණ හැම දිනකටම ඇත්තටම විලුක් මහත්තයා කියපු දේ ඉතින් සම්මුතිය අපිට හිතන්න ඕන දෙයක් තමයි නමුත් අපිට මතක තියාගත්ත යුතු දෙයක් තියෙන තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම අපිට කියලා තියෙන්නේ තමන් සොයන්න කියන එක. ඉතින් තමන් සෙව්වහා සොයාගත්තොත් හරියට අනිත් පිටගෙන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මගේ ගුරුතුමා කියන මේ විදිහට මේ අර යකඩ මල්ලට ගුල්ලු ගහලා නම් හාල් මල්ල බලන්නේ නැතුව විසි කරන්න කියලා. ඒ වගේ මම සොයාගත්ත දවසට අනිත් ඒවා ඔක්කොම වැඩක් වෙන්නේ නැහැ කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඊළඟට පංච උපාදාන ස්කන්ධය කියන එක ඇත්තටම ගුරුවරයෙක් වශයෙන් නෙමෙයි, කල්යාණ මිත්‍රයෙක් වශයෙන් මම මේ අදහස් ටික ඉදිරිපත් කරන්නේ. යම් කිසි වරදක් තියෙනවා නම් අඩුපාඩුවක් දැන් තේරුම් කරලා දුන්නොත් බොහොම පිං. මොකද අපි මේ පංච උපාදාන ස්කන්ධය කියන එක අපි මේ වචන පහකින් කියුවට හරියටම අපි තුලින් අපි පංච උපාදානස්කන්ධය කියන එක දැකලා තියනවාද කියන එක තරමක් සැකයක් නිතරම ඇති වෙනවා. ඉතින් මේ විදිහට හිතුවටින් කොහොමද කියලා නිකමට හිතුණා. දැන් අපි ජීවත් වෙනවා කියන්නේ දැන් දරුවත් මහත්තයා මුලින්ම කිව්වා කරන කෙනෙක් නැහැ. නමුත් ක්‍රියාවක් තියෙනවා. ඒ විදිහටයි අපිට බලන්න දැන් අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කියලා ගත්තොත් ඉන්නේ ජීවිත ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම අපි හිතුවොතින් පෙනෙනවා පෙනෙනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන හතර විතරක් කියලා. ඊට අමතරව වෙන මොකුත් තියනවද කියන එක හිතලා බලන්න හොඳයි. මට හිතෙන්නේ මේ හතර විතරයි කියලා තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ පෙනෙන මොකද පෙනෙනවා කියන එකෙන් මොකද්ද එතන මට පෙනෙනවා මම දැක දැන් අපි හිතමු අපි මූවි එකක් බලන්න ගිහිල්ලා කියලා මේ අනිත් පැත්තට හිතන්න ඕන දේවල් මම වැරදි පැත්තට කියන්නේ මූවි එකක් බලන්න ගිහිල්ලා අපි ගෙදර ඇවිල්ලා කියනවා අපි මෙහෙම මූවි එකක් දැක්කා මේකේ මෙයා හිටියා මෙහෙම හිටියා අනේ ඒක හරිම දුක හිතෙන කතාවක් මේ එහෙමයි මේ මේ මේ පුද්ගලික කියන්නේ මම අලුතෙන් මෙයා දැක්ක හිම කියලා අඳුනගත්ත දේවල් ගැන කියනවා වින්දනයන් ගැන කියනවා රූප ගැන කියනවා දැන් මේ ඔක්කොම එකතු කරලා ගත්තම මොකද්ද මේ කතා කරන්නේ යම්කිසි දැකීමක් ගැන එතකොට අපි දැකීම තුළ තියෙන්නේ මෙන්න මේ පහයි කියලා දකින්න උත්සාහයක් ගත්තොත් එතන මම නැහැ. මොකද ඒක ක්‍රියාවක් විතරයි වෙන්නේ. ඒ වගේම ඇහෙනවා කියන එක. මම අහනවා මම මේ සින්දුව ඇහුවා මේක කියන්නේ මෙයා. ඒ සින්දුව හරීම කරුණාව දනවනවා. මේ මේකෙන් ලොකු අදහසක් මෙහෙම දෙනවා කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ කොහොම තුල ගැබ් වෙලා තියෙන මේ පංච උපාදානස්කන්ධය කියන එක. මොකද සත්‍ය කියන්නේ රූපයක්. රූප සංඥාව ඊළඟට හැඳුනා ගැනීමක් වෙනවා මේ මේ සින්දුව. මේ මේක මෙයා මෙහෙම කියන්නේ ඊළඟට ඒ වින්දනයක් ලබනවා වේදනාව වින්දනයක් ලබනවා ඒ අනුව හිතන කොටසක් කතාවක් හදනවා සංස්කරණයක් කරනවා ඒක කරන අවසානයේ අපි යම් කිසි දෙයක් බදා ගන්නවා ඒකේ ඉතින් ඒ වගේ දෙයක් මේ දැනෙනවා ඇහෙනවා දකින්න පෙනෙනවා ඇහෙනවා දකින්නවා මට ඒක හැම වෙලාවෙම වරදින වචන අර චිත්ත සුත මුත විඤ්ඤාත කියන හතර මේ විදිහට හිතනකොට අපිට මේ විදිහට තේරුම් ගන්න පුළුවන් මේ මම බලනවා මම දකිනවා මට ඇහෙනවා මම දන්නවා මම දැනගන්නවා ඒ මම අයින් කරලා මේක මේ සිදුවෙන ක්‍රියාව මේ මම කියන පුද්ගලයාට තවත් කෙනෙකුටත් මේකම නේද වෙන්නේ කියන එක වශයෙන් දකින්න පුළුවන් වුණොත් එතන පංච උපාදානස්කන්ධය දැක්ක වෙනවා. එතන කොහොමද එතකොට පංච උපාදානස්කන්ධේ දුකක් වෙන්නේ කියන එක හිතුවොත් අපි දන්නවා දැන් අපි එක එක ආයතනය අරගෙන බැලුවොත් දැකීමක් වෙන ආයතනය කියන්නේ නැහැ ආයතනයක් වශයෙන් සකස් වෙලා අපි සත්‍යජිතම අපිට ඉතාම හොඳට පැහැදිලි කරලා දුන්නා මේ 60 තැනක ඇති වෙන තණ්හාව. එහෙමනම් මේ ඒයින් ඇති වෙන මේ පංච උපාදාන ස්කන්ධයක හට ගැනීම කියන්නේ එතන තණ්හාව හට ගැනීමක් කියන එක නේද කියන එක. එහෙමනම් ඒ අනුව නේද මේ පංච උපාදාන ස්කන්ධය දුකක් වෙන්නේ කියන එක ඒක තමයි අදාසක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමති හිතලා බලන්න තේරුම් ගන්න උත්සාහ කරොතින් මට හිතෙනවා අපි කාටත් ඒක තේරුම් යයි කියලා දැනට තේරුම් ගත්ත පුදියට එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න කියලා ඉල්ලනවා තෙරුවන් සරණයි අතේරුවන් සරණයි අතෝෂම මට දිල්රුක් මහත්මයා කාර්යකට උදාහරණේ ගැන කිව්වා ඒකේ අනිත්‍යතාවය දැනගන්න නම් ඉතින් අපිට ඇත්ත වශයෙන්ම ධර්මය දැනගන්න අවශ්‍යත් නෑ. ඒක ලෝකේ ඉන්න ඕන කෙනෙකුට දන්නවා. මේ ලෞකික වස්තුන් වල අනිත්‍යය කියන එක කියන්නේ දැන් ඕනම කෙනෙක් කාර් එකක ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනම ඉන්ෂුරන්ස් එකක් ගන්න අනිත්‍යතාවය නිසා. නැත්නම් අපිට ඉන්ෂුරන්ස් අවශ්‍ය නැහැ. අනිත්‍යතාවය නිසා තමයි දැන් කාර් එකේ වටිනාකම වැඩි වෙන වැඩි ඉන්ෂුරන්ස් එකත් වැඩි. මොකද ඒක ඒක ඒකේ අනිත්‍යතාවය නිසා එක්කෝ ඒක දිරන්න පුළුවන්. ඒ නැත්නම් තව කෙනෙක් ඇවිල්ලා හප්පන්න පුළුවන්. තමුන් ගිහලා හප්පන්න පුළුවන්. කැඩෙන්න පුළුවන්. ඒ අනිත්‍යතාවය ගැන කතා කරන්න අපිටත් වශයෙන්ම සාමාන්‍ය දැනුමක් තිබ්බම හොඳටම ඇති. ඉතින් ඒක ඒක නෙවෙයි මෙතන කැමති කියලා බලන්නේ මේ අර මේ ජාන්ත මාත්‍ය පැහැදිලි කර දුන්නා වගේ ඒ අනිත්‍යාවේ දකින්නේ අපි අපේ සිත තුළ ඇතිවෙන මේ ඒ ඒ රූපේ නිසා ඇතිවෙන සිටිවිල්ල තුලින් අපි දෙයක් කෙනෙක් පුද්ගලෙක් දෙයක් කියලා අපේ සිත තුළින් ඇති කරගන්න දේ තුළ තියෙන අනිත්‍යතාව අපි දකින්නේ හරියට කැමරා එකකට ෆොටෝ එකක් ගත්තාම කැමරා එකේ යම් කිසි ශක්තිය මේ ඉලෙක්ට්‍රිසිටි තියෙනවා දැන් ඩිජිටල් කැමරා එකක් ගත්තොත් එළිය රූපයක් තියෙනවා නම් කැමරා එකේ ස්ක්‍රීන් එකේ කැමරා එක ඕන් කරලා තියෙන වෙලාවට වර්ණ ඡායාවක් වැටෙනවා එතන ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ දැන් ඒක සාමාන්‍යයෙන් අපේ ඇහෙත් සිදුවෙන ඒකම ඒක ඒකට අපි කියනවා මේ මේ කර්ම විපාකයක් කියලා විපාකයක් නිසා තමයි මේ ඇස ඇතිවලා තියෙන. ඒ නිසා ඇසේ රූපයක් ඇති වෙනවා. ඒක විපාකයක්. එතකොට ඒක විපාකයේ විපාකයේ දීතිය නොදන්නකම නිසා අපි ඒ ඇහැට වැටෙන රූපයට වර්ණ සංඥාවට දෙයක් පුද්ගලයක් කියලා මේ ඒක හිතේ තැම්පත් කරගෙන ඊට පස්සේ ආපහු ඒ හිතේ ඇති වෙන දේ නැවත මතු කරගෙන අපි මේ අපි දෙයක් දැක්කා කියලා මේ අපි සිතෙන් මතු කරලා දෙන දේ අපි එළිය තියෙන දෙයට ගැට ගන්නවා. අන්න එතන තමයි මේ සංකාරය දික් වෙන්නේ. එතක ඒකේ දැන් ඒ අර දැක් කලින් දැක්ක සිතේ ඇතිවුණු දේ ඇති වෙලා නැති වෙනවා කියන එක අපි දන්නේ නැහැ. එතකොට අපි ඒ මේ අනිත්‍යතාවය නොදැන අපේ තියෙන අවිද්‍යාව නිසා අපේ තියෙන ප්‍රඥාව මධිකම නිසා අපි නැවත මෙනෙහි කරලා මේ දෙයක් තියෙනවා කියලා ගන්නවා. ඉතින් ඒ අනිත්‍යතාවය නොදන්නකම නිසා තමයි මේ සංසාරේ දික් දික් වෙන්නේ. එතකොට මේ සංසාරය අර දැන් දලුත් මාත කලින් සඳහන් කළා වගේ සංසාරේ දිගයි කියලා කිව්වට ඇත්ත වශයෙන්ම සංසාරේ දිග වෙන්නේ ප්‍රඥාව නැති කෙනාට විතරයි. හරියට අර නිින්ද යන්නේ නැති මනුස්සයාට රාත්‍රිය දිගයි වගේ මේ ප්‍රඥාව නැති මනුස්සයාට සංසාරේ දිගයි. ඒකෝර මේ සංසාරේ කියන එක කොච්චර දිගයි දිගද කිව්වොත් ඒක මේ ක්ෂණයකින් සංසාරේ කෙටි කරගන්න පුළුවන් ප්‍රඥාව මතුවෙන තැන සංසාරේ නැති වෙනවා. ඒකෝට ඇත්ත වශයෙන්ම මෙතන මේ මේ මේ හැම හැමතැනම මෙතන සත්‍යයේ පුද්ගලයක් කියන මේ ක්‍රියාව තුළ නිසා අපි මේ මේ දෙයක් පුද්ගලයක් තියෙනවා කියලා මේ සංසාරයට ගැටි ගැහිලා ඉන්නේ මේ සක්කාය දිට්ඨිය නිසා. මේ මෙතන ඇතිවෙන ක්‍රියාවක් පමණයි එහෙම නැත්නම් මේ ධර්ම ධර්ම මාත්‍රයක් පමණයි මෙතේ ඇතිවෙන්නේ. දැන් අපි ඇහැට රූපයක් වැටෙනකොට අර කැමරාව ගැනම උදාහරණයක් නම් එතන ඒ වගේ ඒ ක්‍රියාවලියමයි මෙතන වෙන්නේ. ඒ ක්‍රියාවලියෙන් අමතරව ඊට පස්වෙන් සිදුවෙන මේ process එක තවත් ක්‍රියාවලියක් වෙනවා මේ අවිද්‍යාව නිසා වෙන ක්‍රියාවලිය. එතකොට මේ සත්‍ය පුද්ගලික කරන කෙනෙක් දෙන්නේ මේක හේතු ඵලයක් පමණයි. හේතුවක් නිසා ඇති වෙන ඵලයක් පමණයි කියලා කියන මට්ටමේ දැනගන්න තාකල් අපි මේක සක්කාය දිට්ඨිය මේක මම කරනවා කියලා අල්ලගත්ත අල්ලා ගන්නකොටම මේ ලෝකයට අහු වෙලා ඉවරයි. දැන් දිල්ලුක් මහත්මයා කියුවේ කාර් එකක් කියලා ගන්න පමණින්ම අපි ලෝකයට අහු වෙලා එතන කාර් එකක් තියනවා කියන. එතන ඇත්තටම කාර් එකක් නෙවෙයි තියෙන්නේ ඒකෙන් කෑලි ගොඩාක් එකතු වෙලා ඇති කරගත්ත සම්මුතියක් පමණයි. ඒකට අපි කියනවා කාර්යකකල. ඒ වගේම මේ ශරීරය වුණත් මේ රූප වේදනා සංඥා සංකාර කියන මේ පංචස්කන්ධයේ එකතුවක් මිසක් ඒකෙන් මතු කරගත්ත සත්‍ය පුද්ගලයෙක් විතර අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් අපි මේ සංසාර විකර ගැනීමට නම් මේ සක්කාය දිට්ඨියෙන් ඇති වෙන පැටලිල්ල. මොකද මේ මේ මෙතෙක් මේ සක්කාය දිට්ඨිය වෙන පැටලෙට එන කාලෙම සිදුවෙන ධර්මතාවයක් විතරයි. එක්ක එක්ක සද්දයක් ඇහෙන දැන් අපි කතා කරන වෙලාවට කන්ට සද්දයක් ඇහෙනවා ඒ සද්දේ අපි අපේ තුළ තියෙන සංඥා වලින් අපි ඒක දෙයක් බවට පත් කරගන්නවා අපේ ඉස්සරහා තියෙන කම්පියුටර් එකක් අපිට ඇහැට වැටෙනවා ඒක අපි කම්පියුටර් එකක් බවට පත් කරනවා ඒ වගේ ඒ අපි මේ ආයතන හයෙන්ම අපි කරන්නේ අවිද්‍යාව නිසා නොදැනීම නිසා නැති දෙයක් ඇති හැටියට සිදුවීමක් වෙන්නේ ඒක ක්‍රියාවලියක් පමණයි වෙන්නේ ඒ ක්‍රියාවලිය පැටලෙන්නේ සක්කාය දිට්ඨිය මම මගේ මම බලනවා අතන දෙයක් තියෙනවා මෙතන මමෙක් ඉන්නවා කියන හැඟීමෙන් නිසා තමයි මේ ලෝකයට අවිල මේ සංසාරේ දික් කරගන්නේ. මට ඒ ටික විතරයි පුදු කරන් තියෙන දෙවන් සරණ දැවත් මාත්. දෙවන් සරණ අද මාත්‍ය මම කිව්වා ડોක්ටර් මාතුට එන්න කියලා ඔබතුමාට පස්සේ නමුත් මම අදහස් වෙනස් කරා. මේ වගේ එකක් අස්තිර වුණා මම කියපු දේ. මම මේ කැමති මේ තේන මහත්මයා නමස්රුව රොෂාන් මහත්මයාට යොමු වෙලා ඉන්පසුව ડોක්ටර් මාදවට ආරාධනා කරන්න මොකද අවසානයේ ડોક્ટર මාධවගෙන් ඉවර කරන්න කැමති නිසා ඒ විදිහට යන්න කැමති ડોક્ટર මාධවගෙන් ඉවර කරනවා සාකච්ඡාව. හොඳයි සේන මහත්මයා ඔබතුමාට තිරුවන් සරණයි සියලු දෙනාටම. ඔව් ඒත් මේ ගොඩක් හොඳ කාරණා ගොඩක් කියුණා. ඒ දිලුත් මහත්තයා කිව්වේ අනිත්‍ය ගැන ඒ තාම හොඳින් ජයන්ත මහත්මයාත් චිත්‍රා මහත්මයාත් ඒ වගේම ආරි මහත්මයාත් හොඳට පැහැදිලි කළා. ඉතින් ඒ ගැන වැඩි විස්තරයක් කියන්න දෙයක් නැහැ. මොකද ඇත්ත වශයෙන්ම මේ කිව්ව විදිහට මට තේරුනේ ඒ අනිත්‍ය කියන එක බලන්න ඕනේ අපේ අපේ සිතේ ඇති වෙන අනිත්‍යයි. සිත සිත හැමතිස්සෙම ඒ ඒ අරමුණු කරගෙන ඒක වාහනේ අරමුණු කරගෙන අපේ සිතෙත් අනිත්‍යයක් ඇති වෙනවා. ඉතින් අර අපි දැන් වාහනේ කෑලිවල කඩලා බලන්නේ හේතුව වෙන්නේ එකම හේතුව ඒ අපිට යම් කිසි ඇලීමක් තියෙනවා නම් වාහනයට අර අපි දැන් අධික ලෝභයෙන් ඉන්න කෙනාට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලු මේ අසුබ සංඥාව බලන්න කියලා කියන්නේ ශාරීරික කොටස් වෙන් කරලා බලනකොට ඒ ඒ ඒ ලෝභ ගතිය නැති වෙනවා. ඒ වගේම එහෙම අපිට ලෝභයක් තියෙනවා නම් කාර්ය ගැන එතකොට බලන්න හොඳම ක්‍රමය තමයි ඒ ඒ වාහනේ මේ මේවා ගොඩක් ඒ කියන්නේ මෙටල්ස් ගොඩක් කියලා බලන එකකින් අපි අර වාහනයේ තියෙන ඇලීම ටිකක් අඩු කරගන්න පුළුවන්. නමුත් එතන නෙමෙයි අනිත්‍ය තියෙනට වශයෙන් මේ මේ ඒකෙන් අපි අර අපේ සිත ටිකක් සෞම්‍ය කරගත්තට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් ඒක අනිත්‍ය දුක්ඛනාත්ම ගැන පැත්තට එන්න. මොකද එහෙම නැත්නම් අපේ වාහනේට ආසාව දිගටම තියෙන කෙනෙකුට ආසාව තියාගෙන අනිත්‍ය දුක්ඛ බලම බැලීමට නම් මම හිතන්නේ පුළුවන් වෙයි කියලා. මොකද ඒ ගැන ඒ ඒ ආසාව ටිකක් අඩු කරගත්තට පස්සේ අපේ සිත සංසුන් කරගෙන ඒ සංසුන් සිත මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන හැම හැම දෙයක්ම අපි දකින හැම පිටින් දකින හැම රූපයකම අපේ සිතේ ඇතිවෙන ඒ ඒ වෙනස තමයි මට තේරෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. දැන් දුක ගැන කියනකොට මට තේරුණේ දුක කියන එක එකක් තියෙනවා දුක්ඛ සත්‍ය කියලා අනික තියෙනවා දුක්ඛ වේදනාව කියලා. එම දුක කොටස් දෙකකටයි මට මට තේරෙන්නේ මගේ තේරුම හැටියට. දුක කියන එක සත්‍යයක් ඒක ඉතින් ඒක වෙනස් කරන්න බෑ කාටවත් නමුත් දුක් වේදනාව කියන එක නම් අපි දුක් වේදනාව නැති කරගන්න පුළුවන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය සිතට අවබෝධ වෙච්ච දාට දුක් වේදනාව නැති වෙනවා කියන එකයි මට තේරෙන්නේ තේරුවන් සන්නයි තේරුවන් සන්නයි එනමත් මම රුෂාන්. Um, මට අලුත් මයික් එක ළඟට එන්න වෙනවා සද්ද අඩුව. ආ මගේ මයික් එකේ මම හිතන ප්‍රශ්නයක් තියලා දැන් හරිද? දැන් කතා කරමු. ආ um, මම මම ඇත්තටම අද මේ මුලින්ම ජයන්ත මහත්මයා කියපු විදිහට ඇත්තටම දැන් අහනවද? ඔව් කතා කරන්න එහෙනම්. මේ um, ඒ ඇත්තටම දැන් දලුවත් මහත්තයාද පටන් ගත්ත තැන බොහොම තැනක්. මොකද අපි මේ ඉක්ම නිකටම සූත්‍ර අපි සතිපට්ඨානය අපි දිගටම කතා කරන මාස මාසයක් පමණ කාලයක්. අතර මේ වගේ දැන් මට මීට කලින් කියලා තියෙන සමහරක් වෙලාවට මගේ හිතට වදින ගොඩාක් දුරට වදින අවස් දේවල් තියෙනවා ඒ වගේම අහගෙන ඉන්නකොට ඒ කියන්නේ ඒ ගෝචර වෙන සමහර සූත්‍රාව ඒ අද අද ඒ පටන් ගන්න තැන මට තේරිච්ච දෙයක් තමයි දැන් මේ ඇහුවේ දැන් මේ කොහොමද මේ අපිට මේ වයසට ගිය නිසාද මේක මෙහෙම මේ වුනේ එතකොට අතන මේක ජයන්ත මහත්මයා කොහොම හොඳට ඒක තේරුම් කරලා දුන්නා ඒ ඒ දශක තියෙන විදිහට Um, ඇත්තටම දැන් මම මගේ ජීවිතය ගැන කියලුවොත් මම දැන් අවුරුදු 50ක් විතර වෙනවා. Uh, මම ඇත්තටම uh, සමහරක් වෙලාවට මම හිතනවා ඒ දෙලොක් පහත්ය වගේ මම අර ප්‍රතිපදාව කියන එක මමත් ඇත්තටම ගොඩාක් දුරට මම ඇත්තටම සමහරක් වෙලාවට අර දැන් මහත්මයා මම ගොඩාක් කමින් ආශ්‍රය කරන දන්න නිසා මම එහෙම ටෙම්පරා කරන ගතියකුත් පොඩ්ඩක් තියෙනවා. දැන් අර මම එහෙම එකපාරට uh, හොඳ දෙයකට උනත් එහෙම යන්නේ නරක දෙයකට උනත් <laughs> එහෙම දිගට නරකගෙන යන්නේ හොඳ ගති ගුණයක්ද නරක ගති ගුණයක්ද කියන එක ඒක මම හරියටම දන්නේ නැහැ නමුත් මම මේ කතාවේදී දැන් මේ පොඩ සම්බන්ධ කරගන්න ඕන නිසා මට මගේ ජීවිතේ මට සමහරක් දේවල් කියලා තියෙනවා දැන් අර කාර්යක ගැන දේ කියනකොටත් මට හිතුනේ දැන් අර මම ඊට වඩා තරුණ කාලයකදී මම අර මේ මොනහරි සීරීස් වගේක් කාට හරි දීපු එකක් ගැන ඇවිත් එකක් ගැන කියනකොට අර මගේ මම කියපු දෙයක් මේකයි මෙච්චර මේ ප්ලාස්ටික් ගොඩක් කියන එක. ඉතින් ඇත්තටම මේ වගේ පොඩි දෙයක් ඇති අපිට මේ හිත වෙනස් කරගන්න. මේ මොකද එතන අර කිව්වා වගේ අර ප්‍රඥාව ඇති වෙච්ච ගමන් මෙතන මේ මේක හැරිලා අපි ගමන් කරනවා. හරි පැත්තට. ඊට පස්සේ එතන ඒ අපි මේ බුද්ධාගම කියන එකේ වටිනාකම තියෙන එකයි ඒක හැමෝටම ඒක මේව කරගන්න බැහැ මොකද දිනක් තියෙනවා ඒ වගේම මොකද ප්‍රඥාවන්තයන් විසින් අපි ඒක අපිට මේ ආරම්භයක් කරගන්න නරකයි නමුත් මම හිතනවා යම් කිසි ප්‍රමාණයකට බුද්ධියක් එහෙම තිබ්බේ නැත්නම් මොකද මම මම කියලා කියනවා මට ඉස්සර මේ අහනකොට සමහර දවස් තේරෙන්නේම නැහැ. ඇත්තටම කියන්නේ සමහර ඒ වගේ මට හොඳට මතකයි අග්ග විස්ථාන සූත්‍රය කියලා අර අනිමෙන් ඉන්නකොට කන වේනෙක් වගේ ඉන්න අරෝමයක් කියලා ඒ වගේ කියපු දවස් මට හොඳට මතකයි අද වගේ මේ සත්‍යජිතුමා තමගේ ජීවිතේනොත් අත්දැකීම් අරගෙන ඒ වගේ කිව්වා. එතකොට දැන් එතකොට මතක් වෙනවා දැන් මේක ඒ වගේම දැන් ඔය මම එමෙහි වෙන පැතිවලට යවෙනවා දැනෙන්නේ නැහැ. එහෙනම් පොඩ්ඩක් සමා වෙන්න. අර කර්මීය මත්ව සූත්‍රයේද කොහෙද කියනවා මේ මේ මේක ඇත්තටම අටකින් කියන්නේ අපි හරි මාර්ගයට වැටුණොත් අපිට මේ මේ පුළුවන් කියලා මේක නතර කරගන්න. ඒ කියන්නේ මේ සංසාර ගමන. ඉතින් ගොඩක් වෙලාවට ඔය තරුණ කාලේ අර මේ අපි හිතනවා මේක බොහොම අමාරු දෙයක් කියලා. මේ ඒ වගේම මගේම ජීවිතයේ අත්දැකීමේ මම ඉපසර මේ ගමන යන බලලා මේ මේ මේ මේ වතාවේ මම හිතනවා සෑහෙන දුරකට යන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ඒකේ ඒකේ තියෙන අර කිව්වා වගේ අපි අර ලාභයක් පස්සේ යනවා වගේ මේ ඒ වගේ මේ සම්මුති විදිහට අපි මේ අපිට ලාභයක් ලැබෙන බවක් පේනවා. දැන් මම මේක කියලා කියනවා මීට කලින් අපි කරන රස්සාවේ හරි පෞල් ජීවිතයේ හරි ඇසුරු කරන යාළුවොත් එක්ක හරි මොකක් හරි ඊට වඩා හොඳ සම්බන්ධතාවයන් ගෙනියන්න පුළුවන් විදිහට අපේ ගැස්පිගුණ මේ වෙලා දැන් මට ඇත්තටම ඉස්සර මොකක් හරි දෙයක් කියන්න ගියාම ඇත්තට මට කියාගන්න බෑ. සමහරක් වෙලාවට මම ඉතින් ඒකයි මම ගොඩක් වෙලාවට ශබ්දවත් හිටියේ සමහරක් වෙලාවට. මම මේක ජයන්ත මහත්මයාත් එක්කත් ඉතින් කියලා තිනවා කලින් මේ සමහරක් වෙලාවට ප්‍රශ්න අහන්නත් එපා මගෙන් කියලා. මේ ඉතින් ඒක ඉතින් කරුණාවේ මහත්මයා සමහරක් වෙලාවට මේ මහත්මයාට ඉන්නක් කරන වෙලාවට ඒ වගේ කරලා තියෙනවා. මම මේ මේ තවදුරටත් කාලය ගන්න නැතුව මම කිව්වේ ඇත්තටම මේ අපි බොහොම මේ බුද්ධාගම අපි හරියටම දැනගන්න අවශ්‍යයි සමහර පසුබිමක් අවශ්‍යයි. අපි අහලා තියෙනවා මේ දැන් මොකද්ද ශ්‍රද්ධාවත් ශ්‍රාවකෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් දැන් අපි මොකක්වත්ම නොදැන අපිට මේක අර මේ කපාට කරන්න අමාරු දෙයක් අනිත් එක දැන් අපිට මේකෙදී දැනෙච්ච දෙයක් තමයි අපි ඒක ප්‍රායෝගිකව යම්කිසි දේවල් කරන්න ඕනේ. නැතුව ඊට පස්සේ සමහර දේවල් ඉබේම වෙන දේවල් තියෙනවා. නමුත් වීරයෙන් අපි ওই සතිපට්ඨානයේ ඉගෙනගත්තා වගේ ගොඩාක් මේ ඒකට කාලයක් යොදලා මේ කරගෙන යන්න ඕන දේවල්. දැන් සමහරක් වෙලාවට මට තේරෙනවා දැන් මම තාම මගේ ඔය ස්කයිප් මේකවත් මම වෙනස් කරලා නැහැ. ඒකටවත් මම සමහරක් වෙලාවට මම හිතෙනවා මම මේ මේක පින්තූරයක් දාගෙන ඉන්නවා මගේ පවුල පින්තූරයක්. මේකත් පොඩි මාන්නයක්ද එහෙමත් කියලා. ඉතින් සමහරක් වෙලාවට ඒ වගේ නමුත් අපි මේ හැම වෙලෙම මේ මේ මේ යන ගමන මම හිතනවා ඉතාමත් හොඳයි කියලා මොකද අද වගේ දවසක පොඩි සත්‍යයතුමා විරාමයක් ගන්නකොට අනිත් අයගේ ඒ වගේ අත්දැකීම් ලබාගෙන මේක අපි හැමෝම යන මේ මේ මේවා ගමනක් අනිත් එක අපි මේ කාලය බොහොම වටිනවා නමුත් මේ ඉරිදා උදේ කාය දෙක වගේ අපි මේ ගත කරන මේකත් අතරම ලොකු මේ හිතට ලොකු සැනසීමක් ලබා දෙන අතරම මට නම් මට කියන්න පුළුවන් අවුරුදු තුනක් හතරක් විතර හිතන්නවත් බැරි තරම් විදිහේ ලොකු දියුණුවක් වුණා. ඉතින් ඒක වායසත් එක්ක වෙච්ච දෙයක්ද මේ මම හිතනවා ගොඩක් දුරට මේක පිටුහලක් නා කියන එක මේ මේකට සවන් දීම මොකද මම දහම් පාසලටත් යනවා මේ තමයි යන නිසා ඒකත් එක්කම ගොඩක් වෙලාවට ඒ නම්නේ ගොඩක් වෙලාවට ප්‍රගුණ වෙනවා. ඉතින් අත්තරම මට කියන්න තියෙන දේ තමයි අද ඒ නලවත් මහත්තයා හැමදේම කොහොමද ඒ දහම් පාසලේදී තහන ප්‍රශ්න ඒ හැමදේම ඉතින් ඒක ඒක තමයි බුද්ධාය බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ අරයක් කිව්වයි මෙයක් කිව්වයි කියලා පිළිගන්න එපා. Taman තමයි තමා විසින්ම දැකිය යුතු ධර්මයක් මේක. කොහොමhari අර ඒ විදිහටම ගන්න කියන එක ඉතින් අපි මේ මේ විදිහට අපි වීර්ය කරගෙන යමු. ඒ වගේම මේ මම දන්නවා ඉතින් අපි කරන්න කරන්න පුළුවන් හැම දානයෙන් සීලයෙන් භාවනාවෙන් අපිට තියෙන ශක්ති ප්‍රමාණය අනුව අපි කරන් යනවා ඒ වගේම මේ ඒකේ ප්‍රතිඵල තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දරුවන් සම්මය හැමෝටම මම බෙලිපුර කාලයක් ගත්තනම් කනගාටු වෙනවා. ඔව් තෙරුවන් සරණයි ડોક્ટર මාධවට යන කලින් මම කතා කරන සමාන මම අර ප්ලීස් ස්ටොප් කියලා ලිව්වා ඒ කිව්වේ මේ කතා කරපු පිටු මහත්තයාට නෙමෙයි මේ අර ලියන කට්ටියට මේ මොකද ඒතර ධර්ම සාකච්ඡා දෙකක් සිද්ධ වෙනවා ඒක පරිසරය තුළ ඒක සුදුසු මදි ඒක තේරෙනවා අපිට නේද එහෙම අවශ්‍ය නැහැ මේ කතාවක් සිද්ධ වෙනවා නම් සාකච්ඡාවක් තුළ තමයි සිද්ධ වෙන්න ඕනේ නේ සත්‍යතුමා සම්බන්ධ නොවන හින්දා එතුමා අද අදහසක් ඉදිරිපත් කරා ඒක තුලින් නතර වෙලා අපේ සාකච්ඡාව සාකච්ඡාව තුළ තමයි සිද්ධ වෙන්න ඕනේ එයයි ධර්මයට කරන ගෞරවය හොඳයි. හොඳයි මම ડોક્ટર මාධව දෙමියන ડોક્ટર මාධව අපි ඔබතුමාට පුළුවන් ඉතින් අපි චකාරණා සමග එකතු වෙලා සාකච්ඡාවට නිමාවක් කරගෙන යන්න පිළිවන් සරණයි. හැමෝටම තේරුම් සරණයි. මේ මම හිතන්නේ බොහෝම එක එක විදිහේ මට්ටම් වලින් අපි එක එක අදහස් ඉදිරිපත් කරා. මම හිතන්නේ අර දිලුක්ෂ මහත්තයා දිලුක් මහත්තයා මතක් කරා වගේ අර එක්ස්පෙන්සිව් කාර් එකක් ගැන කතා කරා. මම හිතන්නේ ජයන්ත මහත්තයාගේ හොඳ උත්තරයක් දුන්නා. ගොඩාක් ආකාරවලින් ඒක දිහා බලන්න පුළුවන් කියලා. දැන් කාර්යයක් ගැන කතා කරනකොට අපි නිතරම කියන්නේ අර නාම රූප දැන් නිලුක් මහත්තයත් ඒක නිතර නිලුක් මහත්තයක මතු කළා. ඒ කියන්නේ අපි අර මේ මේ ගැන අර මේ මොනවාද අපි ඒ ගැන අගයක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉගෙනීමෙන් හෝ වේවා ඉන්ටර්නෙට් එකකින් හෝ වේවා අපි යම්කිසි කෙනෙක්ගෙන් අසාධන ගැනීමෙන් හෝ වේවා මේක එක්ස්පෙන්සිව් කාර් එකක් මේකේ මෙන්න මෙහෙම මෙහෙම මයිලේජ් තියෙනවා මෙහෙම මේ 100 කිලෝමීටර්ස් යන්න මේ තප්පර ගානක් යන්නේ මේකෙන් සේෆ්ටි ෆීචර්ස් මේම තියෙනවා ඔය ඔක්කොම ඇවිල්ලා වේදනාවල් වලට අගයන් දීමක් ඒක අර අපි අපි දැන් මේ පිරිමි විදියට අපි කාර් එකක් ගැන හිතනවා දැන් ඕක බල්ලෙක් ගත්තොත් බල්ලට තියෙන්නේ මේ මෙන්න මේ සලායතන ටිකම තමයි. මෙන්න මේ ආයතන ටිකම තමයි. බල්ලා එතකොට මොකද්ද කරන්නේ? එක්ස්පෙන්සිව් කාර් එකේ කියලා බලන්නේ නැහැ. එයාට ඒක ටයර් එකට චූ කරන්න තමයි එයාට මේ ඒකට හිතෙන්නේ. එයා එක්ස්පෙන්සිව් බව එතන මේ මේ වෙන්නේ නැහැ. අන්න බලන්න එයාගේ නාම රූප හැදලා තියෙන විදියයි අපේ නාම රූප හැදලා තියෙන විදියයි හරිය වෙනස්. ඕක අනිත් විදියට ගත්තොත් ගෑනු ළමෙක් ගන්නවා. ගෑනු ළමයෙකුට සාරියක් මාලයක් හරියේ මේ අගයන් දීලා හරි උතුම් වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට ගත්තොත් සාරියක් මාලයක් කියන්නේ අනේ මේකේ මොකද්ද මේ ගන්න තියෙන්නේ කියලා. අන්න බලන්න අපි වේදනාවල් වලට අපේ ඒ ඒ වේදනාවල් වලට ඒ රූපවලට දෙන අගයන්ගේ වෙනස් වීම මත අපි ඒ ඒ දේවල් වලට ඇලෙනවා කියන එක හොඳට ගන්න මේ හොඳම මෙන්න මෙහෙම එක එක තමන් මම මෙන්න මෙන්න මේ වේදනාව වලට අගය කරනවා. මේක මම මේ උලුප්පල ගන්න හේතුව තමයි තමන්ගේ හිත යනකොට දැන් පොල් ගහක් දැක්කම මේ කාල වර්ගයේ ගසකී අරේ මෙහි කියන මට ඔක්කොම දේවල් මේ අනුසර්ග හරේ මෙහි ඔක්කොම ඇවිල්ලා මට මේ පිළිබඳ මේ පත්තරයක් පොතක් ලියන්න පුළුවන් නම් අන්න ඒ කියන්නේම නාම රූප ඇතිවීමමයි ඒ ඇතිවීම තුලින් මොකද අපේ අර ඉස්සර කුණු කන්දල් ටිකක් තමයි ඉස්සර දීපු අගයන් ටිකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තව වර්ධනය වීමක් Tamanගේ මේ තණ්හාවෙන් අල්ලා ගැනීමක් තමයි වෙන්නේ. අන්න ඒක නිසා මෙන්න මේ වේදනාවල් වලට මම කියන්නේ භාවනාවක් Tamanගේ ඉතිරිදා ජීවිතයේදී භාවනාවක් විදියට මෙන්න මෙන්න මේ මේ වේදනාවලට මම අගයන් දෙන වේදනාවල් වලින් ආපස්සට ගිහිල්ලා බලන්න මම මෙන්න මේ මේ හේතුන් නිසා මට මෙන්න මේ නොලෙජ් එක තිබිච්ච නිසා මම මෙන්න මේ මේ දේවල් වලට අගයන් දුන්නා කියන එක අවබෝධ කරගන්න පුළුවන් වුණොත් පළවෙනියටම තමන් කරන්නේ වෙන්න මේ තමන්ගේ වේදනාවල් වලට අපි රූපයන්ට අගයන් දෙනේවා මම හිතන්නේ බොහෝම දුරට අඩු කරලා තියෙන්නේ අපි අර දිස්කුණක වගේ දේවල් දිස්කුණකයක් කියලා එක එක කොටස් කොටස් බලලා මම හිතන්නේ මේ මෙතන ඉන්න භාවනා යෝගින් මම හිතන විදිහට මේ රූපයන්ට අගයන් දෙන එක අපි ගොඩාක් අඩු කරලා කියන්නේ හැබැයි වේදනාවල් පැත්තෙන් මම හිතන්නේ තාමත් ගොඩාක් අගයන් දෙනවා මගේ පුතා මගේ දරුවා මගේ රස්සාව මම මේම ඉන්න හොඳද මෙන්න මේ වගේ දේවල් ලෝකේ වෙන්න ඕනද ඔය ඔක්කොම කතා මෙන්න මේ වේදනාවල් වලට අගය දීමත් හොඳටම හිතන්න මම හිතියත් නැතත් මේ ලෝකේ කැරකෙනවා මම හිතියත් නැතත් මේ මිනිස් ලෝකේ දිව්‍ය ලෝක කැරකෙනවා මම දිව්‍ය ලෝකවල හිතියත් මේ මිනිස් ලෝකෙ මෙන්න මේ වගේ දේවල් වෙනවා මේක මට අදාළ කරගන්නේ නැහැ හොඳම දේ තමයි අපි අපි උත්සාහ විය යුත්තේ මෙන්න මේ බුද්ධ මේ මේ බුද්ධ කාලේ මෙන්න මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන කාලේ අපි දන්නවා අපිට මොනවා හරි අපි කරපු පින් මදිවීම නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඒකයි අපි තවමත් සංසාරේ. හැබැයි මෙන්න මේ බුද්ධ කාලයේ බුද්ධ ශූන්‍ය කාල අනන්තයි. මේ බුද්ධ කාලය තව තවත් එන්න එන්න. එනි මේක හොඳට මතක තියාගන්න. මම නිතරම මතක් කරන දෙයක් තමයි මටම මේ අවුරුදු 2500කට පස්සේ මට ලැබිලා තියෙන අවස්ථාවෙන් මම ප්‍රයෝජන ගන්නවා. තව තවත් මේ සංසාරේ දිගට ඉන්න ඉන්න තව අවුරුදු 100කට පස්සේ මම මිනිස්සෙක් කලාවත් මේ අවුරුදු 100 යනකොට මේකේ තියෙන විපරිණාම ඒ කියන්නේ මේකේ තියෙන එන්න එන්න එන්න එන්න මේ කුණු කන්දල් ටික එකතු වෙලා මේ ලෝකයේ අගතියට යනවා මිසක් මට මේ ධර්මය ලැබෙන තැනක ඉපදින්නවත් අවස්ථාව ලැබෙයිද කියන එක මට ගොඩක් සැකයි ඒක නිසා මම ඉක්මනින්ම මේ මේ ජීවිතය තුළම මම පුළුවන් තරම් උත්සාහ ගන්නවා මෙන්න මේ වේදනාවල් වලට විශේෂයෙන් මේ වේදනාවල් වලට අගය දෙන එක මම අඩු කරගත්ත තරමට මගේ ධර්මයේ වැටහීමේ හැකියාව වේදනාවට දීපු අගය වේදනාවට දෙන අගයන් මම වේදනාවට අගයන් දෙන්නේ සංඥාවෙන් මම මෙන්න මේ මේ සංඥා දැන් අර එක්ස්පෙන්සිව් කාර් එකක් මෙන්න මේකේ මෙන්න මේ වගේ සේෆ්ටි ෆීචර්ස් තියෙන ඔය ඔක්කොම සංඥාවල්. හොඳට බලන්නකෝ. ඔය සංඥා එකක්වත් නිත්‍යද? දැන් මම දාගෙන මම එකතු කරගත්ත එකතු කරගෙන තියෙන සංඥාවල් ටිකක් ඔය. ওই දේවල් නිත්‍යද? ඔය මොනවත් ඕන නැහැ. ඔය මොනවත් මේව කරන්න ඕනේ දැන් කාලක අඩුම ගානේ යම් කිසි කාලයක් පවතිනවා කියන්නේ මගේ ඇහැ, මගේ තරුණ බව, මගේ මේ වාහන එලවන්න පිළිබඳ හැකියාව කොච්චර කාලක් තියෙද? තව අවුරුදු 10ක්, තව අවුරුදු 20ක්, තව අවුරුදු 30ක් මැක්සිමම්. අන්න ඒ කාර්යක එහෙම පැවතුනත් මගේ ඒ ආසාවන් මට ඇස මගේ විපරිණාමයක වල මට කණ්ණාඩි දාලා ඒක දිහා බලන්න වෙනවා. ඒ වගේම මගේ ඇඟපත වාරු නැතිවීම නිසා මට මේක හයියෙන් එලෝ ගන්න බැරි වෙනවා. අන්න ඒකයි මම බලන්න ඕන. මෙන්න මේ මේ වේදනාව ලෝකේ සැප තියෙනවා. ලෝකේ සැප දිගටම පවත්වන්න බැරිකම තමයි ඒක දුකින් කෙලවර වෙනවා. ඒවා අනිත්‍යයි කියන එකේ අවබෝධය මෙන්න මේ 31 ලෝකය අපි 31 ලෝකයක් ගැන කතා කරනවා මෙන්න මේ 31 ලෝකෙම මෙන්න මේ මේ තියෙන හැම සැපක්ම දුකින් කෙලවර වෙන නිසා මෙන්න මෙතන බුදුහාඳුරෝ කියන දුක ආර්ය සත්‍ය කියලා. මේ ලෝකෙම තියෙන්නේ දුකයි කියන එකේ දුකින් කෙලවර වෙනවා කියන එක. මේ ලෝකේ සැප නැහැ කියන එක යම් කිසි අවබෝධයකට එනවා කියන එක නෙමෙයි. සැප තියෙනවා. හැබැයි සැප ලබන්න නම් දැන් අපි ගත්තා එක්ස්පෙන්සිව් කාර් එකක්. ඕක උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. අපි ලැම්බෝගිනි එකක් ගන්නකෝ. ලැම්බෝගිනි එකකට මේ මිලියනක් US ඩොලර් මිලියන ගාණක් වටින වාහනයක් කියන්නකෝ. අපි කොච්චර රසාවල් කරලා දිවාරය නොබලා මේ මේව කරලා ගොඩක් වෙලාවට අනුන් රවටලා සල්ලි හොයලා මම ගොඩාක් දුක් මහන්සි වෙලා මගේ පෞල් ජීවිතය පවා සමහරක් වෙලාවට අමතක කරලා ඒ ඇත්තෝ පැත්තක තියලා මම මේ ගොඩාක් දුක් මහන්සියෙන් කර්මාන්ත ශාලාවල දේවල් හදලා එහෙම නැත්නම් software දිනු කරලා ওই මොනවා හරි කරලා මම මගේ සාමාන්‍ය ජීවිතය අසාමාන්‍ය ජීවිතයක් බවට පත් කරලා දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා තමයි මම සල්ලි හොයාගන්න ඕන අර වාහනේ ගන්න. ඒ වාහනේ අරගෙන මම පොඩ්ඩක් පදින්න තියෙන ආසාව නිසා මම කොච්චර දුක් විඳිනවද බලන්න. අර මම හැම වෙලේම මතක් කරනවා වගේ අපි දැන් මේ මිනිස් ජීවිතයක් ලබාගෙන අපි සැප විඳින්න හදනවා කියලා අපි මේව කරනවා. හොඳට හිතන්නකෝ අපි කොච්චර දුක් විඳලා තියෙනවද මේ ජීවිතේ කියලානේ. අම්මගේ බඩේ අවුරුදු මේ මාස 10ක් හිර වෙලා ඉඳලා ඇවිල්ලා කිරිල්ලලා අඬලා මේ කැතකුණු කරගෙන මේ ඒව උඩ වැටිලාගෙන ඉඳලා එකමට හිතන්නකො කොච්චර මම අර විතරම මතක් කරලා තියන්නේ අර මගේ පොඩි දූගේ අර සිව්මැලි hinaව බලන්න මම කොච්චර දුක් විඳලා තියෙනවද ඒ කියන්නේ යුනිවර්සිටි වලට ගිහිල්ලා යුනිවර්සිටි වල ඉගෙනගෙන ඒවයින් රැග් කාලා ඊට පස්සේ රස්සාවල් කරන්න පටන් අරගෙන බොස්ලාගෙන් බැනුම් අහලා ඒ ඒ දේවල් තුරු කරගෙන ගෙවල් අරගෙන විවාහ වෙලා ළමේ කදලා ඒ ළමයාත් ලේසියෙන් එළියට එන්නේ නැහැ ගොඩක් ස්පිරිතාල වියදම් අර මේ ඔක්කොම කරගෙන මං හම්බ අන්තිමට අර හිනාව ගන්න මම කොච්චර දේවල් කැප කරලා කොච්චර දුකක් විඳලාද අර යම් මේ ක්ෂණයකට සුඛයක් ලබන්නේ කියන එක මේ අන්න ඒකයි කියන්නේ මේ තුන් ලෝකෙම තියෙන දුකයි කියන එක මේ 31 ලෝකයක් ගත්තොත් ඒ 31 ලෝකෙම තියෙන්නේ දුකෙන් කෙලවර වීම කියන කිසිම දෙයක් මට ඉච්ඡා පවත් ගන්න බෑනේ දැන් ඒ ළමයා ලොකු වෙනවා මගේ අතපය වාරු නැති වෙනවා මේ කිසි දෙයක් නිත්‍ය නෑ අන්න එතනයි අපි මේ අනිත්‍යභාවය දකින්න ඕන මේ මගේ මම තුලින් මම තුලින් මේක දකිනවා මිසක් මොකද මම හිතියත් මම නැතත් මම ජීවත් වුණත් මම ජීවත් උනේ නැත්තත් මේ මිනිස් ලෝකය මේ දිව්‍ය ලෝකයේ ඒ ඒ සම්පත් ඒ ඒ දේවල් ඒ විදිහට විපරිණාම වෙවි පවතිවි මෙන්න මේ මගේ හිත මේ මගේ රූපයන් මගේ වේදනාවන් මගේ සංඥාවන් සංස්කාරයන් නොනවති විපරිණාම වෙවි පැවතීම නිසා මට මෙන්න මේ දුක ඇති වෙනවා කියන එකයි අවබෝධ කරගන්න ඕන ඒක තමයි මම හිතන්නේ අපි හොඳටම මේ වටහා ගන්න ඕන දේ දැන් අර ඔතන හැම වෙලෙම බලන්න ඕන අපි අර මේ නාම රූප පත්‍ය සලායතනං. ඒ කියන්නේ නාම රූප හදපු දේවල් තමයි අපි වේදනාව විඳින්නේ. ඒකට අපි තණ්හා වෙනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද වෙනවා. මේ නාම රූප වලින් ඇසක් හදා ගන්නවා. ඒ නාම රූප පත්‍ය සලායතනං ඒව ඇසක් හදා ගන්නවා. මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍යම තමයි අපි මෙතන පුල පුලා අවබෝධ කරගන්න බලන්නේ කියන එක අපි වටහා ගන්න ඕන මම හිතන්නේ අපි අද දවසේ දැන් මම හිතන්නේ පැය දෙකකට කිප් වෙන කාලයක් ආව මම ලොකු ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් අපේ සාකච්ඡාව නිමා කරන්න මම මේ දලුවත් මහත්තයාට යොමු වෙනවා සම්මා සම්බුද්සරණ සම්මා සම්බුද්සරණයි ලොකුමද බොහොම පිං ඔබතුමා අපි සමගලපන විදිහට අපි පටන් ගත්තේ දැනටම මේ මාතෘකාව පිළිබඳවම මේ කතා කරමින් ඉවර කරලා එහෙම වෙන්න ඕන. ඔව් අපි සාකච්ඡා පටන් ගත්තේම මේ දුක ගැන කියලා කතා කරලා ඒ මාතෘකාව තුළ නොයෙකුත් කාරණාවන් ඉස්මතු වුණා සමත් කියන්නේ මේ සංක්ෂිප්ත වශයෙන් කියන්න බැරි තරමට ගොඩාක් කාරණාවන් ඉතින් දැන් කියන්න නැහැ. අත්වාද ප්‍රතිලාභ ආදි වශයෙන් නොයෙකුත් දේවල් ගැන කතා කරලා ඉතින් මේ කතා කරපු බොහෝ දේ අතුරින් එකක් දෙකක් හරි කමන්නේ කෙනෙක් අරගෙන ඒ පිළිබඳව වැඩිදුර හිතන්න මම ඒකට වැඩිපුර අවධානය ලබන්න උත්සාහ වෙනොත් ඒක ප්‍රයෝජනයක් කියලා හිතන සාකච්ඡාව තුළ ඒ වගේම රෝෂන් මහත්තයා කිව්වා වගේ සත්‍යස්තුමා අද කටහඬට විරාමයක් දීලා තියෙන දවසේ අපි එකතු වෙලා කල්යාණ මිත්‍ර හැටියට ඉතාමත් හොඳ සාකච්ඡාවක් කරන්න පුළුවන් වුණා. කල්යාණ මිත්‍ර සියලු දෙනාම මොන ආකාරයකට මේ ළඟ ලකින්නේ කියන කාරණාවත් මේ තුලින් අපිට තවදුරටත් දැනගන්න පුළුවන් වුණා. සත්‍යතුමාටත් ඒක දැනගන්න පුළුවන් වුණා. ඒත් ප්‍රයෝජනක් වෙනවා ඉදිරි සාකච්ඡාවලදී කොහොමද කොතනද හත්තියෙන්නේ කියලා. හොඳයි. ඉතින් ඒ වගේම පිලන් හිතාන මහත්තයා සමාත්මීකම ගෞරවයෙන් අපි පිළිගත් සාකච්ඡාවට පිළිගන්නවා කවුරුත් ලබන සතියේදී සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ඊට අමතරව තව සාකච්ඡා මාලාවක් තියෙනවා සතිය පුරාම. ඒවත් දින දැනගෙන ඒ අනුව පුළුවන් නම් එකතු වෙන්න. ස්තුති මහත්මයා මේ බොහොම ස්තුතියි මහත්මයා සත්පුරුෂ සමාගමටම සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා මට බොහොම මේ කැමැත්තෙන් ආසාවෙන් මම ඇහුම්කන් දුන්නා ඒ වගේම මේ චිත්‍රා රාජපක්ෂ මහත්මිය නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ මං එතුමියටත් බොහොම පිං පිං සිද්ධ වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්නට මේ ආශ්‍රය මට ලබා ගන්න උදව් කරාට. අලුවත් මහත්මයාටත් ගොඩාක් පිං. සාදු සාදු බොහොම පිං. ශාන්ති මහත්මිය කියලා අපි කිව්වොත් හරියද? ශාන්ති පිළණිතන් මහත්මිය. හොඳයි. හොඳයි. හොඳයි. ඔව්. ඔක දෙපළම ඊටම ගෞරවයෙන් නැවතත් සිදු කරනවා. ඉතින් විශේෂ සම්බන්ධ වෙන්න අද දවසේ මේ මම ඔස්ට්‍රේලියාවේ වෙලාවෙන් වෙලාවල් කියන්නම්. රාත්‍රී 8ට තව සාකච්ඡාවක් තියෙනවා. හෙට රාත්‍රී 8ට තව සාකච්ඡාවක් තියෙනවා. හෙට පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන විශේෂ සාකච්ඡාවක්. සංග්‍රහන්තේ ඉඳලා මාත් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ ආකාරයට බදාදත් සාකච්ඡාවක් තියෙනවා රාත්‍රී 8ට සිඩ්නි වෙලාවෙන්. චිකුරාදත් රාත්‍රී 8ට සාකච්ඡාවක් තියෙනවා. ඔය කැමති කැමති වලට පුළුවන් වෙලාවට සම්බන්ධ වෙන්න. හොඳයි. හොඳයි එහෙනම් අද දවසේදී අපි සාකච්ඡා නිමා කරනවා කල්යනා මිත්‍රනි. බොහොම පින් එකතුනාට ඒ වගේම අනුග්‍රහයක් ඇටියලා අපි සලකන්නේ අද සතුත්තුමා සම්බන්ධ නැති දවසේ හැමදෙනාම එකතු වෙලා අදහස් දැක්වීම ඉතාම වැදගත් වුණා. අනේ බොහොම පින්. ඒ නිසා මම හැමදෙනාටම නමස්කාර මගේ ස්තුතිය කරමින් සමුගන්නවා. ඒ වුණා අපි හම්බෙමු අනිත් වැඩසටහනදී. දරුවන් සරණයි. දරුවන් සරණයි. දරුවන් සරණයි. දරුවන් සරණයි. දරුවන් සරණයි. දරුවන් සරණයි.